නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්ඛවේ අංගේ අනුග්ගහිතා සම්මා දිට්ඨි චේතෝ ඵල විමුක්ති චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච්ච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති තී කරුකටීච ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යෙදී ගත කරන්නේ භාවනා වැඩමුළුවකයි අපි ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉදිරිපත් කරගෙන මීට දවස් 3කට කලින් ආරම්භ කරන ලද භාවනා වැඩමුළුවේ අද අපි ගත කරන්නේ තුන්වෙනි දවසේ. අපි හැම දවසෙම මේ පැය 8 වෙනි පැය යොදාගත් ධර්ම දේශනාවක් සඳහා ඒ අනුව අපි තුන්වෙනි ධර්ම දේශනාවයි මේ පවත්වන්නේ මේ ධර්ම දේශනා අපි එකම මාලාවක එකම වැලක පවත්වන නිසා මේවා ධර්ම දේශනා මාලාවක් විදිහටයි විකාශය වෙන්නේ. ඉතින් ඒ එකම ස්වාමීන් වහන්සේලාම පිරිසක් එකම වහලයක් අට නැවත නැවත හමු වෙන නිසා අපි මේ විදිහට දේශනා මාලාවක් පවත්වනවා. ඒ මුළු දේශනා මාලාව සඳහාම පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ සරුවචනාංශයේ විසින් දේශනා කරන ලද ඉතාම වටිනා සූත්‍රයක්. ඒකට කියන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන්නේ උන්වහන්සේ සරුවචනාංශයේ දේශනා කරන ලද සද්ධර්මයේ ත්‍රිපිටකයේ වශයෙන් සඳහන් කරන සද්ධර්මයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ පංචක නිපාතේ සඳහන් වෙනවා මේක. ඒ පංචක නිපාත පොතේ තියෙන්නේ පහේ කරුණු. එක එක එක එක මාතුකායර්ථේ අංග පහකින් සමන්විත කරුණු. ඉතින් මේ සූත්‍රයේ සරුවචනාංශයේ ප්‍රධාන වශයෙන්ම කාරණා පහකුයි ඉස්මතු කරලා දක්වන්න හදන්නේ ඒ නිසා පසු කාලීන මේ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා මේවා ගොනු කරන වෙලාවේ පහේ පොතටයි දාලා ඒක හරියට ඇඟිලි පහ දික් කරලා මෙන්න මේ වගේ කියන්න වගේ. එතකොට මේ පහ මේ කාරණා පහ මොකටද ගොනු වෙලා තියෙන්නේ මොකටද යොමු වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඒක මේ අපි අර ඉස්සරහින් තියාගත්ත pāli වාග්මාලාවේ හඳුන්වා දීම් පාඨයේ සරුවචාන්සේ සඳහන් කරනවා පංචෛ භික්කවේ අංගේ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච හෝති චේතෝපල විමුක්තානි සංසාච පඤ්ඤාපල විමුත් පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියලා මහණෙනි මගේ මේ ਸਰුවඥතා ඥාණයට වැටෙනවා යම් කිසි කෙනෙක් බුදුන් ඇත්තයි ධර්මයේ ඇත්තයි සංඝයා ඇත්තයි කියලා මේ සද්දේහි වස්තු තුන අදහා ගන්නා වූ සම්මාදිට්ඨියටපත් උනා නම් ඒකදී ඒ ඇත්තට විශාල ලාභයක්. ඒ ලාභය එහෙම තිබ්බට හරියන්නේ අර ඇටයක් පොළොවට දාපුවාම ඒක කණු කැපිලා හැදෙන්න ඒකට තෙතමනේ අවශ්‍යයි උණුසුම අවශ්‍යයි වාතාවරණය අවශ්‍යයි අන්ධකාරය අවශ්‍යයි ඕජාව අවශ්‍යයි අන්නේ වගේ ඒක කණු කැපිලා හැදෙන්න මුල් අදින්ට ඒ කරුණු පහවස්සේ වගේ මේ සම්මා දිට්ඨිය නැමැති බීජය අතුයිටි පැතිරි වැඩෙන්න නම් හස්පොලකින් අනුග්‍රහ කරන්න ඕන. පස්සාකාරයක කරුණු කාරණා සපේලා දෙන්න ඕන. ඒකට කියනවා බුදුහාමුදුරෝ වචනේ පාවිච්චි කරන අනුග්‍රහ කරනවා කියලා. ඉතින් මේ අනුග්‍රහිත සූත්‍රය කියලා නම ඇවිල්ලා තියෙන ওই වචනෙන් මේ අනුග්‍රහ කටයුතු කාරණා පහ ඒ බුදුහාමුදුරන්ගේ භාග කීම් වලට නෙවෙයි වැටෙන්නේ. ගුරු හාමුදුරන්ගේ වක්කීම වලට නෙවෙයි වැටෙන්නේ. පන්සලේ හාමුදුරන්ගේ වක්කීම වලට නෙවෙයි වැටෙන්නේ. අර සම්මාදිට්ඨිය ඇති කරගත්ත පුද්ගලයා තමයි. ඉතින් ඒක නිසා මේ පුද්ගලයාට මේක නැවත නැවත මතු කරලා දෙන්න ඕනේ මේ බල වටිනා දෙයක් තමයි මේ ඇති කරගෙන තියෙන සම්මාදිට්ඨිය වශයෙන්. එහෙම වුණා එහෙම නැතුව මිච්ඡාදිට්ඨිගත වුණා නම් බුදුහාමුදුරුවෝ මේම ආමන්ත්‍රණය කළ බණ කියන්නේ නැහැ. කිව්වට ඇහෙන්නෙත් නැහැ. ඇහුනට ගණන් ගන්නෙත් නැහැ. නමුත් දැන් බුදුහාමතෝ බණ කියනවා ඇහෙනවා ගණන් ගන්නවා. මොකද අපි සම්මාදිට්ඨික නිසා. නමුත් මේ බණින් බුදුහාමඳුරෝ වගකීම සම්‍යද්දෘෂ්ටික පුද්ගලයාටමයි පෙන්නලා දෙන්නේ. ඒකල කියනවා මෙන්න මේ කරුණු පහෙන් මේක අනුග්‍රහ කරන්න කරනකොට ওই සම්මාදිට්ඨිය ලාමක යාන්තමට වැටහෙන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි මට්ටමේ තිබුණත් කලකල දේ ඵලඵල දේ කියන වශයෙන් හොඳක් කළොත් හොඳක් වෙනවා නරකක් කළොත් නරකක් වෙනවා කියන යහ දැක්ම සම්මාදිට්ඨිය පුලුල් දැක්ම පවා සමත සම්මාදිට්ඨියටවත් ඔසවා තබනවා. ඒ කියන්නේ බණ භාවනා කරලා මම මේ මැරෙන්න ඉස්සෙල්ලා අඩු ගානේ මේ ධානමා ධාන භාවනාවක්වත් සමතයක්වත් ඇති කර ගන්න ඕනෑ කියන තැනට ලොකු සංවේගයක් ඇති කරලා දෙනවා. එවැනි විදියට ඒ ඒ චිත්ත භාවනා දියුණු කරගත්ත කෙනාට මේ කාරණා පහෙන් තවදුරටත් ඔප්නම් වල අනුග්‍රහ කරලා දැක්කොත් ඒක විපස්සනාවට යන්න නැතුව හරියන්නේ නැහැ. මම දැන් සමතේ තිබුණා, සමාධිය තියෙනවා, චිත්ත භාවනා තියෙනවා, මම ප්‍රඥා භාවනාවට යන්න ඕනේ කියලා ඊශ්වරාට තල්ලුවක් දෙනවා. අනුග්‍රහ කරන කරන තල්ලුවක් දෙනවා. එහෙම යම් ආකාරයක යම් කිසි කෙනෙක් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි, සමත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි වශයෙන් මේක ඔප්නංවා ගත්තොත් ඒ කෙනා මේ ජීවිතයේදීම හත් අවුරුද්දක් ඇතුළත නැත්නම් හත් දවසක් ඇතුළත මාර්ග සම්මාදිට්ඨියටපත් කරනවා. ඒක හරියට වැඩ කරනවා නම් ඒ මාර්ග සම්මාදිට්ඨියටපත් නොකර හිටින්නේ හරියට වැඩ කරනවා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් අනුග්‍රහ කරනවා. එතකොට මේ මාර්ග සම්මාදිට්ඨියටපත් වෙච්ච ගමන් ධර්මතා න්‍යාය අනුව ඵලයටපත් වෙනවා. ඉතින් මෙච්චරයි සරුවචනාංශයට කෙනෙකුට සම්මා දිට්ඨිකයෙකුට ලබා දිය යුතු උත්තරම දායාදේ වශයෙන් වැටහෙන. ඉතින් ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා දැන් සුදුස්ස වෙලා ඉන්නවා සම්මා දිට්ඨිය ඇති වෙලා තිනවා. ඒ නිසා කරුණා කරලා මේ තියෙන සම්මා දිට්ඨිය මේ මේ ආකාරයෙන් තන වඩා ගන්න ඕනේ. ඒ තන වඩා ගන්නවා කියන එක නිකන් උඩ බලාන ඉඳලා හරියන්නේ නැහැ. අනුග්‍රහ කරන්න ඕනේ. මොනවද මේ අනුග්‍රහ? ඒක තමයි අපි මේ සාකච්ඡා කරන්න හදාන්නේ. ඒ අනුග්‍රහ බුදුහාමතුරු පෙන්නනවා සීලානුග්‍රහිතාච හෝති සුතානුග්ගහිතාච හෝති සාකච්ඡානුග්ගහිතාච හෝති සමතානුග්ගහිතාච හෝති විපස්සනානුග්ගහිතාච හෝති මේ විදිහට මේ පැලේ කණු කැපිලා වැඩිලා ඇවිල්ලා අතුපත විහිදිලා වැඩිලා මල්පල ගන්නන්න නම් අපි ඒක සීලයෙන් අනුග්‍රහ කරන්න ඕන සීලෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මෙතන කයින් වචනෙන් සිදුවෙන දුස්චරිත ඡණ්ඩපරස ක්‍රියා. නැත්තම් කායික වාචසික වැරදි වැඩ විචක්‍රමණයේ වෙන සමාජයට බාධා කරන බය ඇති කරන Tamanටත් තනිය මාත්තර බය ඇති කරන ඒ නරක පව් වැඩ වලට අපි කියනවා දුස්සීලකම් කියලා. ඒ දුස්සීලකම් දැන හඳුනාගෙන සීලයක පිළිහිටලා සීලවන්ත වීමෙන් සීල අනුග්‍රහය කරන්න. ඉතින් මේක <clears throat> සිංහල බෞද්ධ රටක් වෙන අපට එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි නිත්‍ය පන්සිල්, පෝය අටසිල් හැකියක වේලාවක දැන් අපි ගත කරන්නේ වස් කාලේ. ඉස්සර තිබිලා තියෙන අපේ සම්ප්‍රදායක් ගියෝ මාස 3ම ආරණ්‍ය ගත වෙලා සංඝයා වහන්සේට උපස්ථාන කරමින් මේ දසසිල් රකිමින් ආරණ්‍යක වශයෙන් ආරම්භිකයක් ආරාමිකයන් වශයෙන් හෝ උපාසකයන් වශයෙන් පිළින කරලා සිව්පස්යෙන් උපස්ථාන කරලා මාස 3ම සිල් රකින්න. දසසිල්. පුළු පුළුවන් ඇත්ත සාමනීර දසසිලෙත් නගිනවා. පුළු පුළුවන් ඇත්තේ ඒකෙන් උපසම්පදා සීලයට නගිනවා. තව ඇත්ත පුළුවන් නම් ඒ දුතාංග ධාරී වෙලා විවිධ ඒ ප්‍රතිපත්ති රකිනවා. මේ විදිහට සීල අනුග්‍රහ කරනවා කියලා කියන්නේ එක තැනක ටැග් ගහින්න දෙන්නේ නැතුව එක තැනක මෙට් ඇහි වෙන්න දෙන්නේ නැතුව සීලය අලුත් වැඩිය වෙන්න ඕනේ. එnde ende ende ende සීලය අදි සීලයක් වඩපත්කරන ක්‍රමසහ විදි සොයමින් ඉදිරියට යන්න ඕනේ. ඒක අපි ඉස්සලම් දවසේ සාකච්ඡා කරා. එතකොට මේ දායකත්වෙ හිටියේ නෑ. දෙවෙනි දවසේ අපි ගත්තේ සුතානුග්‍රහිතාච හෝති. සරුවච්චන් වහන්සේ විසින් එවැනි බණ භාවනා කරන්නන් සඳහා යම් උපදේශ පන්තියක් යම් විනී නීති රෙගුලාසි ටිකක් කියලා දීලා තියෙනවා නම් ඒව නැවත නැවතත් පරිශීලනය කරන්න ඕන. ඒක පරියත්ති වශයෙන් සමාජලාට හඳුන්වනවා අපේ මේ ස්වාමින් වහන්සේලා ඒ වැඩේ පූර්ණ කාලීනව කරන ඇත්තෝ ඒ විශේෂීෂ්ඨ හදාරනවා. ඒ වගේම ශවණය කියලත් කියනවා. ඒ කියන්නේ අහුන් කන් දීම වශයෙන්. බණ කියනකොට අහගෙන ඉඳලා ඒ දන්නේ නැති කොටස් දැනගන්න ඕන. ඉතින් ඒක බැලුවේ අර ඒක කිව්වේ හරියට අර මේ කණු කැපිලා ඇදිලා ආපු පැල ශේෂ්ඨයේ හිටෙවට පස්සේ යම් යම් පැල මැල වෙනවනම් ඒවට වතුරක් කරන වගේ සුතමේ වශයෙන් උදව් කරන්න ඕන. අනුග්‍රහ කරන්න ඕන. දැන් අපි මේ කාරණා දෙක ඉක්මවලයි ඉන්නේ. අදාපි ආවේ සාකච්ඡා අනුග්‍රහිතාච හෝති. නිතර නිතර දන දැනුම ඇති කෙනෙක් හම්බ වෙලා ධර්ම සාකච්ඡා කරන්න. ඒකට ධර්ම සාකච්ඡා කියලාමයි කියන්නේ. ඉතින් අපි සාකච්ඡා කියන වචනේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන ඉතින් ඒකට අපි ධර්ම සාකච්ඡා කියනවා. ඉතින් අද දවසේ අපි මේ බණ දේශනා පැයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සම්මා දිට්ඨියක් ඉහළටපත් වෙලා මාර්ග ඥානයක් ඵල ඥානයක් බවටපත් වෙන්න මේ සාකච්ඡාව උදව් වෙන්නේ කියලා. මේක ඊටාත්ම ධර්ම ශ්‍රවණයටත් වඩා බොහෝම සජීවී වැඩක් තමයි සාකච්ඡාව. ඒ නිසා සාකච්ඡාවේදී ශ්‍රද්ධාව විතරක් නෙවෙයි ප්‍රඥාවට ලොකු අත්ලක් ලැබෙනවා. එනමුත් මේ සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා අනුග්‍රහිතයටම සමහර තැන්වල වෙන වචනකින් සඳහන් කරනවා පරිපුච්ඡා කියලා. සාකච්ඡා කියන වචනයට සමානාර්ථය. පරිපුච්ඡා කියලා කියන ප්‍රශ්න කරනවා කියන එක. එතකොට මේ දේශකයක් දේශනා කරනකොට <clears throat> ශ්‍රාවකයන් අසාගෙන ඉන්නකොට දේශකයන් වහන්සේ උසාසනයක් ගන්න එයා දන්නා වගේ පේනවා. ශ්‍රාවකයෝ කියන කටේ දන්නේ නැහැ දේශකයන් වහන්සේ කියන දේ අහගෙන ඉන්න එකයි එක පැත්තටයි ගලණය සිද්ධ වෙන්නේ. නමුත් සාකච්ඡාවේදී හැම කෙනාම සම මට්ටමේ ඉන්නේ ඒ දේශකයන් වහන්සේ දේශනා කරන දේවල් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා අහන අයට. ඒ වගේම දේශකයන් වහන්සේටත් මෙතන දේශකයන් විදිහට නෙමෙයි පෙනී හිටින්නේ සම මට්ටමේ ප්‍රශ්නයක් අයිතියක් තියෙනවා අහන්න මම කියන දේ තේරුණාද කියලා. ආන්නේ එතකොට බොහොම සජීවී ගමනක් තියෙනවා. ඉතින් ඒක අවශ්‍යයි මේ බණ භාවනා කරන කෙනාට සීලකත් අවශ්‍යයි සමාධියටත් අවශ්‍යයි ප්‍රඥාවටත් අවශ්‍යයි. ඉතින් මේක මේ සාකච්ඡා අනුග්‍රහිතය භාවනා ජීවිතයේදී මේ වගේ යෙදී ගත කරන අවස්ථාවල අපි ධර්ම සාකච්ඡා සඳහා පැයක් දවස් දෙකකට සැරයක් ගත කරනවා. පැයක් එකමාරක් ගන්නවා. ඒක මේ නිස්සරණ වනේ ආවේනික ලක්ෂණයක්. මේ දායකයත්ව උනත් තවල් දාණේ අද දීලා හෙට 12 ඉඳලා එකමාර වෙනකන් උඩට ගියොත් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ඉදලා මේ අත්තොත් එක්ක ධර්ම සාකච්ඡා කරලා එයත්ඬ මොනවා හරි ගෙදර ගෙනියන්න දෙනවා. දැන් මේ සම්බදරීමේ පූජා කරලා පස්සපැත්තේ අද්දක පියගෙන ගෙදර යන්න වෙන්නේ හෙට. ඒක වෙන්න දෙන්න නරකයි. එයත්ඬ මතක් කරලා කියන්න ඕගොල්ලෝ බොහෝම ආයතයෙන් හම්බ කරගත්ත දේවල් විශාල දුරක් ගෙවාගෙන ආවිල්ලා මෙතෙන්ට ආවිල්ලා පූජා කරාට පස්සේ හිස්සතින් යන්න දෙන්නේ බණ ටිකක් කියන කොහොමද? නමුත් පුළුවන් නම් අවශ්‍ය නම් ඉස්සරහට අඳ ගහන ගිහිල්ලා උඩහට ගෙනිලා වාඩි කරවලා අහලා මේ කොන කොහොමද බණ භාවනා කරනවද නැත්නම් මෙහෙමයි කරන්න කියලා ඒකට සාකච්ඡාවට යොමු කරව ගන්නවා. භාවනා කරන්න යෙදිච්චයන්ට දවස් දෙකකට සැරයක් පැයකමාරක් දෙනවා. ඒක ධර්ම සාකච්ඡාවට මේ සාකච්ඡානුග්‍රහිතයට කරන සැලකිල්ල. ඊට අමතරව තවත් තීක්ෂණ වැඩක් කරනවා මේක කමඨාන් සුද්ධ කරනවා කියලා වැඩක්. මේ කමඨාන් සුද්ධ කිරීමත් වැටෙන්නේ සාකච්ඡානුග්‍රහිතයට. ඒකේ එක එකන එක එකන මේ හරියට වෙදෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් බීලා ඒ බෙහෙතේ ගුණාගුණ කියනවනේ දෙවෙනි සැරේ ගියාම වෙදා කතා කරලා අහනවා මෙන්න මේ කසාය තුණ්ඩුව දෙනවා. දුන්නාට පස්සේ කියනවා මේ කසාය තමයි බිව්වේ වඩි තුනක් බිව්වා මෙන්න මේ මේ හදලා මෙවුවා ප්‍රතිවාප වශයෙන්. ආ මේ එතකොට පත්‍යම කොහොමද? පත්‍යම් හරි. දැන් කොහොමද ලෙඩ රෝග? එතකොට යා අර වෛද්‍යවරයාට ගුණාගුණ කියන කතාවක් කියලා එකක් තියෙනවා. සිංහල කමෙක් තියෙනවා ඉංග්‍රීසියට කමෙක් තියෙනවා. අන්නේ ගුණාගුණ අනුව තමයි දෙවෙනි කසාය තුඬුව ලියන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට භාවනා කරන ශිෂ්‍යයා එහෙම නැත්නම් යෝගාවචරයා ඒ සුදුසු කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ කමඨාන් සුද්ධ කරනකොට ගුණාගුණ කියන පුළුවන් ශක්තියක් තියෙනවා. මේක ඉතාමත්ම වැදගත් භාවනාවක්. ඒක දෙපැත්තම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒ අහගෙන ඉඳලා කමඨාන සුද්ධ කරන කෙනත් ඒ વિષය පිළිබඳව සෑහෙන පුළුල් ශිෂ්ටයක් හැදීම හැදාරීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඒ භාවනා කරන යෝගාවචරයා මේ යන්නේ කොයි අතටද? සමත පැත්තට යනවද? විපස්සනා පැත්තට යනවද? විතක්ක චරිතයක්ද? වේදනාවල් හැඟුම්බර කෙනෙක්ද? නැත්නම් ඥාන සංඥා සහිත කෙනෙක්ද? එහෙම නැත්නම් සකස් කිරීම, අරැඳීම් සහිත සංස්කාර වලට බර කෙනෙක්ද ඒ අනුව එයාට ඊගාට දෙන්න ඕන කමටහන මොකද්ද කියන එකට දෙපැත්තෙම නිකන් කතා විතරක් නැදී sannivedanaya කියන එක වෙන්න ඕන. මේ sannivedanaya සහ කතාව දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මේකේ භාවනා කරනකොට යට ඉන්න කට්ටිය කුස්සියේ කච කච කච කච කච කච කච කච ගාලා දිගටම කතාවක් යනවා. ඉතින් sannivedanayak වෙනවා දිගන්න අපි දන්නේ බණිනව නෙවෙයි අය මේ මම කියන්නේ ඇහෙන දේවල්. නමුත් කාරණාව මේකයි කියලා අහලා උත්තර දෙනවනම් එච්චරයි. නමුත් වැඩ කරනකොට අපි කුඹුරේ ගොවිතැන් කරනකොට නිලුම් කවි කියනවා. ගල් පදිනකොට ගල් කවි කියනවා. පැල් රකින්නකොට පැල් කවි කියනවා. ඕක ඉතින් sannivedanaයකට වෙන එකක් නෙවෙයි. ඔහේ අර කට කහනවට, නිදිමත එනවට කතා කර කර ඉන්නවා. ඊටදී උංගක් වෙනස් sannivedanaya සරුවච්චන් ආංශේ කවදාකවත් ආවට ගියාට කතා කරන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. දෙකක් නැහැ. අහන්නේ හරියට කාරණාව හිස් වචන නැහැ. නමුත් අර අපි සෙනගක් එකතු වෙච්චාම කරන කතාව උගාවක් වෙලාවට හුදු කතාවක් විතරයි. නිකන් අර පාළුව මැකේ. ඊට උගාවක් වෙන sannivedane හරියට මේ කාරණාව අහනවා. අහුවට උත්තරේ දුන්නා. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට ඒ නිසා නිකං කතා බතාවක් නෙමෙයි යන්නේ. හරියට මේ ගුණාගුණ කියන්න වගේ. ඉතින් අද දවසේ නිසා ධර්ම දේශනායි තා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ පුංචි ආමඳුරෝ හෙට වෙනකොට කොතෙන්ද ඇයිද කියලා කියන්න බෑ. අරුවචනාසි කියලා තියෙනවා රජපැටියයි පුංචි ආමඳුරෝයි සර්පයයි ගින්දරයි පුංචි කියලා සලකන්න එපයි. ඕක කොයි වෙලාවෙ කිපෙයිද දන්නේ. කිපුණොත් ගියා. සංඝයාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක නිසා පුංචි කියලා හාමුදුරුවෝ පුංචි කියලා සලකන්න යන්න එපා. කොතනින් කෙලවර වෙයිද දන්නේ. හාමුදුර කෙනෙක් කියලා කියන්නේ විශාල පිං ඇති කෙනෙක්. කවුද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ සර්පයා පුංචි උණයි කියලා නෑ ගැහුවොත් එහෙම උරතල් නෑ. ගින්දර පුංචි කියලා නෑ ලැබුගින්නක් වඩටපත් උනොත් එහෙම රජයකට නිවන්න බෑ. ඒ වගේම මේ සීලවන්තෙක් ගැන යෝ පුංචි ආමුදෝ කියන එකෙන් අදහස් කරන්නේ ඒ වගේ තමයි අපි මේ බණ භාවනා කරන කෙනෙක් මුදුවට මතක තියාගන්න ඕනේ විශේෂම සංඝයා වහන්සේලා මේ කමඨහන් සුද්ධ කරන වෙලාවේදී හරියට කාරණාවට කතා කරන්නේ. නමුත් ඒ කාරණාවට කතා කරන්නේ කොහොමද කියන එක සහජාසයෙන් එන එකක් නෙවෙයි. දැන් මම මම මේ උත්සාහ කරන්නේ මං ගුරුවරුගෙන් අහලා දැනගත්ත දේවල් සරුවච්චන් වහන්සේගෙන් තමයි මුල් වෙන්න ඇත්තේ. අපි මේ හදා බෙදා ගන්නයි හදාන්නේ. ඒක නිසා නිතර නිතර කමඨාන් සුද්ධ කරනවා නම් ඒක තමයි භාවනා ජීවිතය ඉතාමත් වැදගත් දෙය. හැබැයි හරීම දුෂ්කර හරීම දුර්ලභ දෙයක් තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ගෙවල් දොරව ඉන්න භාවනා කරන ඇත්තන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නයක් මතුවෙච්චාම කොහොමද අහගන්නේ කියලා. ඉතින් අර භාවනා යෙදිලා ඉන්න කට්ටියට විශාල ලාභයක් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම දවස් දෙකකට සැරයක් ඒ ගුණාගුණ ප්‍රකාශ කරන එක. ඉතින් ඒකෙදි හරියට තමන්ගේ භාවනාවේ විස්තර කියා ගන්න බැරි වුණොත් ඉතින් ගුරුවරයා අසරණ වෙනවා. ගුරුවරයාට අවශ්‍ය තොරතුරු නැතුව යනවා. ඒටි ඒ නිසා මේ හරි උපදේශය දී ගන්න බැරි වෙනවා. එනේ නමුත් ඒ ඒ ශිෂ්‍යයා එහෙම කියන්න බැරි වෙන්නේ ගුරුවරයාගේ දෝෂය නිසා තමයි. ගුරුවරයාට කියලා දෙන්න ඕනේ. මෙන්න මේකයි භාවනා කරනකොට මතක් කර දිය යුතු කාරණා කියලා. ඉතින් අපේ මට නිදර්ශනයක් වශයෙන් මම ওই බුරුමේ භාවනා කරනකොට මට උගන්වුවේ මේ මට ගුරුවරයෙක් උනේ ඒ පඬිත ස්වාමීන් වහන්සේ පඬිතාභිවංශ කියලා අභිවංශ මේ නම්බුනාමේ ලැබපු පඬිතාභිවංශ කියලා සඳහන් කරන්නේ කුශාග්‍ර බුද්ධිමත් ස්වාමීන් වහන්සේ තමයි. නමුත් මේ භාවනා කරන්න ගිහිලා තියෙන්නේ පරියත්ති ඉවර කරලා. හොඳට බණ භාවනා මේ පොතපත ඉවර කරලා අපේ ලංකාවේ කමිටු කියනවා නම් පඬිතු විභාගයේ තමත් වෙලා ඒ අවධාන විභාගය කරලා ඉතින් හොඳට දක්ෂ වෙලා අවුරුදු 20 ගණක් විතර වෙලා. ඉතින් එතනත් පුංචි කාරණාවක් තියෙනවා බොහෝමත්ම කලාතුරකින් තමයි ඒ පොත්පත් හදාරන්න යන කෙනෙක් පොත්පත් හදාarලා ඉවර වෙලා භාවනාවට පෙළඹෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. උග දෙනෙක් ඔය පොත්පත් දැනුම නිසා තව කෙනෙකුට ශිෂ්‍යෙක් වෙන්න කැමති නැහැ. මොත් මේ ස්වාමීන් වහන්සේ බුරුමේ ඉපදිච්ච නිසා මොකද්දෝ පිනකට භාවනා කරන්න යන්න ඕන කියලා භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ එතන මහා සී සයඩෝ ස්වාමීන් වහන්සේ තමයි එතකොට ස්ථානය කරගෙන ගියේ රාජ්‍ය අනුග්‍රහ සහිතව බොහොම විශාලට. නමුත් මහා සී සයඩෝ ස්වාමීන් වහන්සේ ඒ දවස්වල කාන්තා පක්ෂයේ සඳහලව කමඨාන් සුද්ධ කරන්න. මේ ස්වාමීන් වහන්සේට කමඨාන් සුද්ධ කරන්න හම්බෙලා තියෙන්නේ ශ්වූමින් සයඩෝ කියලා. හරි බොහොම වටිනා ස්වාමීන් වහන්සේ බොහොම තැම්පත්. නමුත් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට දැන් පස්සේ සංස් කියනකොටයි කියන්න දැක්යන්නේ. දැක්කලුවේ භාවනා කරන්න ආපු අයගේ චාරයක් නැහැ කියන. ඔහේ කතා කර කර ඇවිදිනවා එහාට යනවා මෙහාට යනවා සිවුර හරියට ඇඳ ගන්න දන්නේ නැහැ. දාහනේ වළඳනකොට හරියට ඉන්න දැනෙන්නේ මේ හාමුදුරු ඊටවල දැන් මම මේ පරියත්ති ඉවර කරලා ආවේ. ඉතින් මෙතෙන් ආපු කට්ටිය මොනවාද චාරයක් පිළිවෙලක් තියෙන්න බෑ භාවනා කරන අයනේ. බලාපොරොත්තු වෙච්ච ඒ ගතිය නැති වෙච්චාම විවේචනෙන්න පටන් ගත්තලු හිතට මෙහෙම කොහොමද භාවනා කරන්නේ සීලයක් නැතුව මෙහෙම කොහොමද භාවනා කරන්නේ? ඉන්දිය සංවරයක් නැතුව මේක හරියන වැඩක් නෙවෙයි කියලා කමඨාන් සුද්ධ කරන්න ගියාම කියන්න දෙයක් නැහැ. මොකද වාඩි වෙච්ච ගමන්ම හිතට එන්නේ ඒක. හිත හිත කුකුස් කරනවා. මේ පිරිස මෙච්චර මේ උතුම් වැඩක් කරන පිරිස කෝ ඉන්දිය සංවරේ. මම හිතානාවේ මෙතන මේ අපේ පිරිවෙන්ට වැඩිය හොඳ හාමුදුරු ටිකක් මෙතන ඉඳී. හොඳ උපාසක ඇත්තෝ ටිකක් ඉඳී කියලා නෑ කාගේවත් නෑ ඔක්කොමලා නිකන් හැල්ලුයි කියලා. මේක දැනගෙන තිනවා මේ ශ්‍රේව් මින්සයඩෝ. දැනගෙන ඉවර වෙලා බණකදී කිව්වලු අනික් කෙනා මොන සීලේ පදේ කඩාගත්තත් අනික් කෙනා මොන සංවරේ නැති වුණත් තමන්ගේ හිත නරක වුණොත් තමනුයි අමාරු වැටෙන නිසා අනුන්ගේ අදකොත බලන්න කියලා කවදාකවත් භාවනාවේ දියුණු කරන්න හම්බ වෙන්නේ ඒ නිසා තමන්ගේ වැඩ බලා ගන්න කියලා. ඉතින් මේක මේ ආමුදුරන්ගේ හිතට වැදිලා තියෙනවා. වැඩේ ගිල කාමරයට ගිහලා කල්පනා කරාලු ඇඳේ ඉඳගෙන දැන් මම මෙතෙන් ආවේ මගේ අභිවෘද්ධියකටනේ දැන් ඉතින් මයිත් ඒත් එක්ක ආපු කට්ටියගේ හැටි වැරදි මට වැඩක් නැහනේ නමුත් මේක මේ ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක් අඩුපාඩුකම් දකිනකොට හිතෙනවා මේ මීට වැඩිය මේ පිරිස සික්මෙන්ඩ ඕන නේද කියලා විශේෂයෙන්ම ওই සුචරිතවාදී අදහස් තියෙන කෙනා හිතනවා. ඉතින් මේ ශාංශ කල්පනා කර හිටියලු දැන් මට ගුරුවරයා දැනගත්ත මගේ කාරණා. දැන් ගුරුවරයා මට ඉඟියක් කරා. කොහොමද කියලා එතකොට මේ උපමාවක් සිහි වුණයි කියලා තියෙනවා. උපමාව කොහොමද ඔක්කොමලා මේ පුංචි මාළු මරන ඔරුවල නැගලා ගැඹුරු මොහොතේ දියඹේ ගිහිල්ලා ඉන්නවා. ඉන්නකොට ඈත ඈත පේන්න තියෙන පුංචි පුංචි රුවල් ඔරු අනික් මාළු වර්ණ පට්ටියත් තැන් තැන් වල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ තම තමන්ගේ රාජකාරී කරගෙන ඉන්නවා. දැන් මෙයාත් ඉන්නේ දැන් මේ කියන ස්වාමීන් වහන්සේ වෙනවා මමත් ඉන්නේ පුංචි රෝග නැගලා මූද මැද. ඉන්නකොට පේනවලු එක පැත්තකින් විශාල කුණාටුවක් එනවා. ඉතර මාළු මරන කට්ටිය කවුරක්වත් ඒක දැකලා නැහැ. ඒගොල්ලෝ ඉතින් රුවල් දිග අරගෙන මාළු අල්ලා අල්ලා හරි සංචාරයක් සඳහා හෝ ගිහිලා. ඉතින් මෙයා කට අඳහැරපාලා කෑ ගහලා කියනවලු රුවල් බාගනිල්ලා රුවල් බාගනිල්ලා විශාල කුණාටුවක් වෙනවා කියලා. ඉතින් අර ඔරු ඈත නිසා කාටවත් ඇහෙන්නේ නැතිලු. ඉතින් මෙයා ඔරුව බන්ද උඩට නැගලා කෑ ගහන ගමන් වටපිට බලනකොට තමන්ගේ රුවලත් දිග අරගත්ත ගමන්. ඊට පස්සේ තමයි මේ අනුන්ගේ රුවල් බාන්න කෑ ගහන්නේ මගේ එක බාගෙන ඉන්න එපා. ඉස්සර වෙලා නැත්තම් මමත් මේකට යනවා නේද කියලා විජහාට ගිහලා තමන්ගේ රුවල බාගත්තලු. අන්න වගේ අනුන්ගේ අත පළු දෝයන එක නෙවෙයි වැඩේ. Tamange වැඩේ කටයුතු බලන්න ඕනේ කියලා හිතට වැදලා තියෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ කියතුන මහසි ෂැඩෝ කමඨාන් සුද්ධ කරන්න කියලා අහගෙන ඉඳී කියලා. අහගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේට තේරුණාලු කිසි කෙනෙක් කමඨාන් සුද්ධ කරන වෙලාවේ මූල කර්මස්ථානය ගැනවත් භාවනා ගැනවත් කතා කරන්නේ අනම්මනම් කතා කරන්නේ. ඉතින් මහසි ෂැඩෝ නැවත නැවතත් හිත යොමු කරනවලු හරි ඒක හරි මොකද්ද භාවනා කරන භාවනාව. ආ එතකොට කියනවා මම කරන්නේ පිම්බීම ඇකිලිම. නැත්නම් මම කරන්නේ සක්මන. ආයතකොට මූල කර්මස්ථානේ වැටෙනවා. ඉතින් ඒගොල්ල කියන්නේම මට සද්ද ඇහෙනවා, මට බඩ රිදෙනවා, මට හිචිවිලි එනවා, මට කහනවා, මට ඔක්කොම චෝදනා මිසක කවදාකවත් නැතුළු මූල කර්මස්ථානේ කියන්නේ මහසිසඩ ඉවසාගෙන කියනවලු කමන්නේ. එහෙම නැති වෙලාවක එකම වෙලාවකවත් මූල කර්මස්ථානේ මතුවෙලා නැද්ද? නෑ මතුවෙනවා, මතුවෙන ගමන් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් මට කේන්ජනවා. මට කේන්ජි ගමන් මට නැගිටින්න හිතෙනවා. ඉතින් කවදාකවත් ගෙනියන්න බැරිලු අරමුණට. ඉතින් ස්වාමීන් වහන්සේ ඉවසිල්ලෙන් නැවත නැවත ප්‍රශ්න අහලා මෙයා අරමුණට ගෙනියන්න ගන්න කතාව සුමාන සුමානයක් අහගෙන ඉන්නකොට තේරෙනවා. තේරුණාට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ සුමාන දෙකයි භාවනා කරලා තියෙන තමන්ගේ කටයුතු නිම කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කර්මස්ථානාචාර්යවරයෙක් වුණාට පස්සේ මේක පොතකට ලිව්වා නැත්නම් පත්‍රිකාවක් ලියලා තිබුණා. භාවනා කරනකොට කොච්චර භාවනාවේ ප්‍රතිඵල ලැබුණත් ඒක හරියට ගුරුවරයාට කියන එක ලේසි නෑ. මොකද මතිමතාන්තර නෙවෙයි ඕන කරන්නේ වැරදිච්චව නෙවෙයි ඕන කරලා තිනේ කොයි වෙලාවක හරි භාවනාව හරි ගිහිල්ලා සතුටටපත් වෙලා හොඳට ගිය පරියන්ක ගැන විතරක් කතා කරන්නේ කියලා. වැරදිච්ච වැරදිච්ච ඉසිකක්කුම් බඩේකක්කුම් කතා කරලා කිසියම් ගනුදෙනුවක් නැහැ මොකද එහෙම නැති කිසි කෙනෙක් නැහැ භවනා ලෝකේ හැම කෙනාටම බාධා තියෙනවා ඒ බාධා කතා කරාට සංවේදනය වෙන්නේ ඒක නිසා මේ අද කමඨාන් සුද්ධ කරන තව දවස් දෙකකින් කමඨාන් සුද්ධ කරනකොට ගිය පාර කියපු දවසේ ඉඳලා අද දක්වා කරපු පරියන්කේක හොඳම විස්තර කියන්නේ. ආන්න ඒකදී ඒ ස්වාමීන් වහන්සේ විශේෂම විපස්සනාට බර විනිවිදයි කියලා තියෙන්නේ. උන්වහන්සේ දිනනවා අපි ආනාපානය අරගනිමු. ආනාපාන සති භාවනා කරනවා නම් ආනාපානට හිත වැටෙනකන් අපේ හිත ටිකක් එහෙම දුවනවනේ. හිතින් ඇඟලේ ඇඟේ දේවල් හොයනවා ශබ්ද වලට වේදනාවක් නමුත් විනාඩි දෙකකින් හරි තුනකින් හරි ආනාපාන සතියට හිත ගියයි කියලා හිතමු මුදුන්පත් උනායි කියලා කියමු මූණට මූණ දාලා හිටියයි කියමු අන්න එතනින් පටන් ගන්න කියලා වැරදිච්චව කතා කරලා වැඩක් නැහැ එතකොට කියනවා මම කරන්නේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව එනතම මම කරන්නේ පිම්බීම හැකිලිම භාවනාව. නැත්නම් මම මේ කියන්න හදන්නේ සක්මන් භාවනාව කියලා ආරම්භය වශයෙන් කියන්න ඕනේ කතා කරන මාතෘකාව. නැත්තම් උසාවියට ගිහලා නඩු අංකය කියන්නේ මෙන්න මේ නඩුව යහන්න හදන්නේ කියලා. නැතුව කියලා වැඩක් නැහැ. ඉතින් අපි හිතමු ඔන්න ආනාපානේ කරන්නේ. එතකොට මම ආනාපානට හිත යොදනකොට මට ආනාපානේ නාසිකාග්‍රේ වැටුණා. මට නැත්තම් ආනාපානේ උඩු තොලේ වැටුණා. එනතම් මට ආනාපානේ වැටුනේ මේ උගුරු දිහා හැප්පෙන හැටි. එනතම් නහය ඇතුලේ තැනක කියලා ඒ ආනාපානයේ සම්බන්ධ වෙලා Taman දැක්කේ කොතනද? මේ කාරණාව කියන්න. ඊට පස්සේ ආස්වාසය මට ආස්වාසය වශයෙන් වෙන් කරලා මෙනෙහි කරගෙන සාංශුද්ධෙන් පිරිසිදුව දැක ගන්න මෙනෙහි කරන්න පුළුවන් වුණා. පුළුවන් වුණා නම් ඒක වැටුනේ කොහොමද? ඊට පස්සේ ප්‍රස්වාසය මතු වුණා. ඒකත් අර හැපෙන තැන කොතනද ඇවුනේ? ඒක මේ විදිහට මෙනෙහි කරලා සාංශුද්ධෙන් දැනගත්තද? ඒකෙන් මොකද්ද වැටුනේ? මේන මේ කාරණා තුන කියන්න පුළුවන් නම් නිවන් දැක්කා වාගේ කියලා හිතා ගන්න. එතකොට කෙලින්ම ගුරුවරට හම්බ වෙනවා මෙයාගේ එක චිත්තක්ෂණයක හෝ අරමුණ අඳුනගෙන තියනවාද ඒ අරමුණ අනික් අරමුණ වලින් වෙන් කරලා හඳුනගෙන තියනවාද ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා ආස්වාසේ සද්දෙන් වෙන් කරලා ආස්වාසේ හිතවිල්ලකින් වෙන් කරලා ආස්වාසේ මේ වේදනාවකින් වෙන් කරලා මම මේ දැක්කේ ආස්වාසේ මම දන්නවා මෙන්න ආස්වාසේ වග විස්තර. ඊට පස්සේ ප්‍රස්වාසයේ දකින්න කොටත් ඒක ආස්වාසයක් නෙමෙයි සද්දෙත් නෙමෙයි වේදනක් නෙමෙයි හිතවිලිත් නෙමෙයි මේ ප්‍රස්වාසයයි කියලා හරියට වෙන් කරලා කියන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි අපි මේ සාකච්ඡානුග්‍රහිතේ වශයෙන් හරියට ගුරුවරයාට සංවේදනය කරනවා කියලා කියන්නේ. ඉතින් මේක කියනකොට අපේ කටුකුරුන්දි ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේකට උපමාවක් දුන්නා. සද්දන්ත කුලයේ ඇතෙක් විශාලයි. සද්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කළ ඉදිකට්ටක් ගන්න හදන හැටි කල්පනා කරන්න. ඇතාගේ ඇහැ පේනවා බොහොම අඩුයි. නමුත් අර හොඬ අග තියෙනවා පුංචි දෙයක් ඌට ඕන කරන දෙයකට යොමු කරලා ගන්න පුළුවන් ඌ හරියට පුංචි ඉදිකට්ටක් ගන්නද ඒ හොඬේ යොමු කරන හැටි කල්පනා කරන්න කිව්වා ඒ වගේ මට පුළුවන් ද මගේ භාවනා පැය ඇතුළත එක චිත්තක්ෂණයක හරි ආස්වාසයක් අනිත් කුණු කන්දල් වලින් වෙන් කරලා ගන්න එක චිත්තක්ෂණයක හෝ ප්‍රස්වාසයක් වෙන් කරලා ගන්න අන්නේ ආස්වාසේ දැකගත්ත වෙලාවේදී මම ආස්වාසේ දැක්කේ මෙහෙමයි. ඒක සීතලට මට වැටුණා. ඒක නාසිකාග්‍රේ පිරිමැදිමක් වශයෙන් වැටුණා. එහෙම නැත්නම් දිගට වැටුණා. ආයෙක ඉවරයි. ඊට පස්සේ ප්‍රස්වාසය අල්ලනවා. එතකොට ඉතින් ආස්වාසය අතරින් ඉබයි. ප්‍රස්වාසයට. මට ප්‍රස්වාසයේ උණුසුමක් විදිහට වැටුණා. මට ප්‍රස්වාසයේ පිරිමැදිමක් විදිහට වැටුණා. දිගට වැටුණා, කොටට වැටුණා කියලා යම් දවසක ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ කතා කරගන්න පුළුවන් වුණා නම් ගුරුවරයා හොඳටම දන්නවා කොච්චරක් පිරිසිදුකමක් තියෙනවද කියලා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ පැය පුරාම මේ ආස්වාද ප්‍රසවාසය වැටුණා කියලා. අඩු ගන්න එක චිත්තක්ෂණයක ඇතාට ඉදිකට ගන්න පුළුවන්. ඊට පස්සේ යුරෝරට කියතයි ආන මේක වැඩි වීම සඳහා කළ යුත්තක් කරන්න. එච්චරයි භාවනාව කියන්නේ. එච්චරයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් මේක කියලා දෙන්න මේ තමන්ගේ පරියන්කේ හොඳම පරියන්කයක් අරගෙන ඒ පරියන්කේදී තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයේ අනිත්‍ය වය වෙන් කරලා ඒකේ විස්තර මම මේ කතා කරන්නේ ආස්වාසය ගැනයි මම ඒක මෙනෙහි කෙරුව ආස්වාසය කියලා මෙන්න ආස්වාසය හැටි. ඊගාට ඒක පැත්තක දාම මෙන්න ප්‍රස්වාසය මතුන මම ප්‍රස්වාසය මෙනෙහි කරා එහෙම නැත්නම් අඳුනගත්තා මෙන්න ප්‍රස්වාසය හැටි කියලා මේ දෙක වෙන් කරගත්තා නම් මේකේ පුදුමාකාර පිරිසුදුකමක් තියෙනවා. ඉතින් ඒ සඳහා බණ කියලා විතරක් හරියන්නේ නැහැ නේ. බණ කොච්චර ඇහුවත් ඕක තේරුම් ගන්න නැහැ නේ. ඒ සඳහා කමඨාන් සුද්ධ කරන්න කරුවට ඒ වෙලාවේදීත් මෙච්චර විස්තර ඇතුව කියලා දෙන්න වෙලාවක් එන්නේ හැම කෙනාටම එක එක කරාට කියන්න බෑ. නිසා ඒකට වෙනමම බණක් කියලා ඒ බණේදී කියලා දෙන්න ඕනේ. මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ වල්පල් කතාවක් නෙවෙයි. මති නෙවෙයි. මතාන්තර නෙවෙයි. අත්දකපු දේ හරියට පිළිසිදුවට කියන්නේ. හැබැයි මම පිළි අර ගන්නවා මම මේ යොමුවක් දෙන්න හදන්නේ විපස්සනාව. සමත භාවනාවේ මේට වැඩි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මම එදා මේ සුතානුග්‍රහිතය ගැන කතා කරන වෙලාවදී මතක් කරා සමත භාවනා කරන එක්කනට ආනාපානේ හැපෙන තැන අහුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළා හඳුනා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒත් භාවනාව සාර්ථකයි. ඉතින් සමන් නැවතත් කියනවා විපස්සනා කරන කෙනාට ආස්වාස ප්‍රසවාස විතරක් නෙවෙයි හරියට ආස්වාසේ වදින තැන මෙතනයි ප්‍රස්වාසයෙන් මේක වෙන් කළ වටහා ගන්න මෙහෙමයි කියලා අන්න අර කියන හොඳ විස්තරය දැනගත හැකියි. සමත භාවනා කරන එක නා කියාවි මම වාඩි වුණාට පස්සේ මට සද්ද බාධා හිතවිලි බාධා වේදනා බාධා නැහැ. මට හුස්ම ගන්න හැටි වැටහෙනවා. මට හුස්මත් එක්ක මෙච්චර වෙලා ඉන්න පුළුවන්. හැබැයි යාගෙන් ප්‍රශ්න කෙරුවොත් එහෙම කොතනද හැප්පීම දැක්කේ කියලා කියන්න බෑ. මොකද්ද වෙනස කියලා අහුවොත් කියන්න බෑ. නමුත් ආනාපාන හිතේ හිටියද කිව්වොත් ඔව් කියනවා. ඒ කියන්නේ වැරද්දක් නැහැ. එතකොට ගුරුවරයා දැනගන්නවා මෙයාගේ චර්යාව සමතෙට. යම් කිසි කෙනෙකුට හැපෙන තැන දෙකේ වෙනස අහුවෙනවා නම් ගුරුවරයා දල අදහසක් ගන්නවා මෙයාට විපස්සනා වූ මුදුන්පත් වෙලා තියෙන මුදුන් විපස්සනා නෑම්මක් තියෙනවා විපස්සනා අපි කියනවා මේ උපනිෂේ සම්පatti තියෙනවා ඉතින් මේක හරිය වැදගත් ගුරුවරයාට ඊගාව බෙහෙත් පන්තිය ලියන්න ඉතින් මේකට තුඩු දෙන තාලෙට ප්‍රශ්නේ තුඩුදෙන් පාට සාකච්ඡාව ගෙනිය ගන්නවා කියන එක කොච්චර වැදගත්ද කියනවනම් මේක හරියට මේකට වාර්තා කරන්න පුළුවන් නම් Tamange භාවනා ජීවිතයේ 150ක් සාර්ථකුණයි කියලා ලකුණු දාගත්තර කමන්නේ. මට මේක කිව්වේ ඔය කඳුබඩ ඉන්න අපේ ගම්පාපේ එමෙසිරි ආම්ගෝ. මම බුරුමෙට යන්න ඉස්සලා වීසා ගන්න දවසක මම ගියා මේ ඔය විපස්සනා භාවනා මැද. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ තමයි ඒකේ නායකයා මට ඉන්න තැනක් නැති නිසා මම දැන් ඒ ඒ විපස්සනා භාවනා මධ්‍යස්ථාන ලඟුම් ගත්තා. බොහොම සතුටු වුණා. දැකලා තිබුණේ නැහැ. නමුත් මට සහෝදරයෝගේ සැලකුවා. කොහොමද උදේ පාන්දර නැගිල්ල මම උඩ තට්ටුවේ සක්මන් කරකට ඉන්න වෙලාවේ මම හරි ආසයි. උදේ පැයට මට කවුරක්වත් එන්න තෝ මට භාවනා කරන්න හම්බ වෙනවා ඒක ලොකුම ලාභයක් මට. මොකද ඒ වෙලාව හොඳට හිත හිටින වෙලාව. සක්මන් කරන ඉන්නකොට මේ ශාන්සයිල මට කතා කරනකොට ගැසිලා තමයි මම අවදි වුණේ මම සක්මනේ හිටියේ. ඊට පස්සේ කිව්වා කවදදායි හොතුම් මේ බුරුමේ යන්න තියෙන්නේ කියලා. එතකොටයි මට මතක් වුණේ මේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කතා කරන දවසක අසවල් දවසේ ගමනේ ඉදලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් මේ වීසා සඳහා ආවේ. ඊට පස්සේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ හිටපු නිසා මට කිව්වා ආයසතු මේකේ ප්‍රශ්න තියෙන්නේ මේකයි හරියට ගුරුරැත් එක්ක සංනිවේදනය කරගන්නවා කියන එක ලේසි නෑ. එකක් භාෂාව නෑ. බුරු භාෂාව අපි දන්නේ නෑ. ඒ නිසා පරිවර්තකේ කරා යන්න ඕනේ. දෙක ඒ ස්වාංශ වල්පල් කතා කරනකොට කොහොමඩක්වත් කැමති නෑ. වල්පල් කතා කරොත් නම කපලා දානවා ඊට පස්සේ ආ ගණන් ගන්නෑ. ඒ නිසා අවස්ථා දෙකකට වැඩිය දෙන්න එපා. හරියටම ගිහිලා sannivedana වෙන්න ඕන. ඊට තවත් මොකද්ද ඔහොම කිව්වා. කියනකොට ඉතින් මගේ පඬිතුකමට මම කොහෙ ගියත් ප්‍රශ්නයක් නැහැ සාංශ මට හොඳ සමාධියක් තියෙනවනේ කියලා. කියනකොට එහෙනම් ආයසුත්තර පුරව ගමනින් වැඩක් වෙන්නේ නැහැ කිව්වා. ඔය වචනේ ඇහුනොත් ඊට පස්සේ උපදෙස් දෙන්නේ නැහැ කිව්වා. පඬිතකමක් හරි මාන්නක්කාරකමක් හරි දන්නවයි කියන හැඟීමකින් පටන් අරගත්තොත් ගුරුවරයා කවදාකවත් ගුරුවරගේ යමක් ගන්න බැරි වෙනවා නොදන්න කෙනෙක් වගේ යටහත් පහත්ව ගුරුවරයා කියන දෙයට උත්තර දෙන්නයි කියලා කිව්වා මට නේද කරකොලත ඇරියවල් මම එච්චර මාන්නකාරයෙකුත් නෙවෙයි ඇත්තටම නමුත් අර වෙලාවේදී පේන්න තියෙනවා මගේ මාන්නකාරකම මම ආරණ්‍ය භාවනා කරන ආරු කෙනෙක් මට වැඩක් නැහැ කාගේවත් මට සමාධිය තියෙනවායි කියලා එහෙනම් ආයතන බුරුමේ කියලා වැඩක් නැහැ කිව්වා පස්සේ මම ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මගෙන් මට ඔබ වහන්සේගෙන් ගන්න තියෙන උපදේශ ටිකක් නැති වුණා මට කරුණා කරලා කියලා දෙන්න මොකද්ද මේ වචනේ තේරුම කියලා ඊටස්කව මම ස්වාමීන් වහන්සේට පරිවර්තකයෙක් වශයෙන් වැඩ කරා මම දන්නවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ දේ කියන්නේ නැතු වල්පල් කියන්න පටන් අරගත්තොත් ඔයාගේ නම කැපෙනවා කියන්නෙත් නැහැ අවුරුදු ගණන් ඉදී පිටට ලෙල්ල විතරයි ලෙව කණ්ඩ වෙන්නේ කවදාකවත් කාරණාව ගන්න වෙන්නේ නැහැ ඒකල කිව්ව එක නිසා කවදාකවත් තමන්ගේ මාන්නක්කාරකම් දැනුම් පෙන්වන්න යන්න එපා. මේ ආස්වාස කරන මොනවද වැටුනේ කියන්නේ? ප්‍රසවාස කරන මොනවද වැටුනේ කියන්නේ? ආයසතු මේක අල්ලගත්තොත් ආයසතුගේ ගමනේ 150ක් ඉවරයි. මට ගලේ කෙතු වගේ තාම මතකයි. මම තාමත් පීමසිරි සාංශර ගරු කරනවා. ඒ සාංශ දීප අත්දැකීම. ඒක නිසා කමඨාන් සුද්ධ කිරිල්ල මුළු භාවනා ගමනේ 150ක්. නමුත් මම අත් දෙක උස්සලා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා සමාව ඉල්ලනවා මාස 18ක් ගියා මට. ස්වාමීන් වහන්සේට හරියට කමඨාන සුද්ධ කරලා කියලා දෙන්න. එතකම්ම ඔය කොච්චර කිව්වත් මගේ මාන්නක්කාරකම් වැඩ කරන්නේ. මට ඒ ස්වාමීන් කියන බණ අල්ලන්නේ නැහැ. ඒ ස්වාමීන් දෙන කමඨාන අහුවෙන්නේ නැහැ. හැබැයි මට සමාධිය තියෙන. ඉතින් ගැටු. මාස 18ක් විතර ගියාට පස්සේ තමයි මට හරියට මට මට එතකොටමත් මම කීප නමකට මේ පරිවර්තනය කරමින් මේ උදව් කරමින් සිටියේ. ඒ වුණාට මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මගේ සම්බන්ධය ආවේ නැහැ කියලා. මාස 18ක් විතර ගියාට පස්සේ තමයි මට තේරුනේ දැන් නම් ස්වාමීන් වහන්සේ එක sannivedanayak කරනවා කියලා. එතකම්ම මාව කොන් කරලා තිබ්බේ. මාවත් තියෙනවා හැමදාම කමඨාන් සුද්ධ කරනකොට ළඟ බලාගෙන ඉන්න අර පන්ති පිටිපස්සේ දන ගහලා තියන්නේ. ඒ වගේ. කට්ටිය හිතා හිටේ මට මේ කම්මන්තරණාචාරය පුරුදු කරන්න මේ මට උපදෙස් දෙනවා. ඒක උපදෙස් නෙමෙයි මට තේරෙන්නේ නැහැ. කියන්න තේරෙන්නේ නැති ඉඳා අනික් කට්ටිය කමඨාන් සුද්ධ කරනකොට මාව ළඟ තියානේ කියලා. මට හරි ලාභයක් වුණා ඒකේ. ඉතින් මේ සියල්ලගෙම මම කියන්න හදන්නේ කොච්චර දහම් දැනුම තිබුණා. කොච්චර භාවනා කරා. කොච්චර භාවනා ඉහළට ගියත් කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් එතන හිර වෙනවා. ඒක නිසා මේ අනුග්‍රහිත සූත්‍රයේට අටුවාව සප්පේන අටුවාචාරින් වහන්සලා සඳහන් කරනවා මේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ පැල හැටි වැවිගෙන එනකොට හේනේ ඒ පැලවල වටේට මුල් බුරුල් කරලා පැල මුලට පස් එකතු කරන වැඩක් කරනවා ගොවියා. ඒ මොකද අර ලදරු පැලේ වැවිගෙන යනකොට ඒ පැලේ මුල් අග ඉතාමත්ම සියුම් ඒකට බෑ ගල් විදගෙන යන්න, ඒකට බෑ මුල් විදගෙන යන්න, ඒකට බෑ ඝන තහඩුව පොස විදගෙන. එතකොට ගොවියා කරන්නේ හැදීගෙන යන පැලේ වටේට උරුල් කරලා අර මුල් වලට පැතිරෙන්න ඉඩ දෙනවා. ඉතින් හයි වුණාට පස්සේ මුල කඩාගෙන යනවා. ඉතින් ඒ පස බුරුල් කිරීම ඒ වෙලාවේ කරේ නැත්නම් ගස මුලට පස් ටිකක් දාලා දුන්නේ නැත්නම් පැල හැටි ලැබිලා ඉන්නේ නැහැ. දැන් ඔය නව තාක්ෂණයේ හැටියට ඔය ට්‍රැක්ටර් වල කරනකොට අනිවාර්යයෙන් පොළවේ පස්සේ අඟල් 8ක් යටින් පුදුමාකාර ඝන තත්ත්වයක් හැදෙනවා. මොකද ට්‍රැක්ටරේ ගිහිල්ලා ගිහිල්ලා හිර වෙලා. නගුලෙන් කඩන්නේ අඟල් 8යි. ඉතින් අර මුල අඟල් 8 ගිය ගමන් ඉන් එහාට විදින්න බෑ. හරහට විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පැලේ පිකේඩ ඇති වෙනවා. ඒ නිසා ට්‍රැක්ටර් පාවිච්චියෙන් විශාල හානියක් කරන පොළොට. ගොවියේ මේ ගොංකුරේට ඒක වෙන්නේ. ගොංකුරේ කවදාකවත් එහෙම යට තට්ටුවක් හදන්නේ මේ නගුලෙන් අඟල්ලට කැඩුවත් ඉතුරු වෙනවා. ඒ නිසා ගොවියා සාමාන්‍ය මේ හේංගොයියා නැත්තම් එළවලුවන මනුස්සයා පුළු පුළුවන් වෙලාවේ ගිහිල්ලා අර මේ පැල වටේට පස්තික බුරුල් කරලා වැවෙන මුල්ලට ඉඩ දෙනවා. අන්නේ වගේ සාකච්ඡා අනුග්‍රහය චිත්තා වැදගත් වෙනවා. එහෙම නැත්තම් කොච්චර භාවනා කරත් මම නැවත කියනවා ඉදිරියට ගමනක් යන්න බැරි වෙනවා. ඇයි එහෙම කියන්නේ? මට පොඩ්ඩක් ඉඩ දෙන්න. කොහොමද මේ ඥාත පරිඥාව මේ නැත්තම් ස්වභාව ලක්ෂණ සාන්තති ලක්ෂණයට හැරෙනකොට අරමුණක් දිහා බලනකොට මේක ඉබේ සිද්ධ වෙනවා අන්න ඒක හරියට දැනගන්න බැරි වුණොත් යෝගාවචරයට යෝගාවචර හැමදාම මේක කියවන්නේ වැරදුණයි කියලා භාවනා පෙරදුණයි කියලා භාවනා කම්මැලි කරගන්න හේතු වෙනවා මෙන්න මේමය ඒක සාකච්ඡානුග්‍රහිත ධර්මදේශනාවකට සම්බන්ධ කරන්න පුළුවන් ඉන්නේ අපි ආස්වාස් ප්‍රස්වාස් දෙක භාවනා කරනවායි කියමු. අපි ඉස්ලාම් දවස් ඉඳගත්තාම ගිහි යත්තන්ට ගොඩක් තියෙනවා. ආනාපානෙ කිට්ටු කරගන්න හම්බෙන්නේ හිතවිලි, වේදනයි, සද්දායි, කකුල යමාරුයි ගොඩාක් එනවා. නමුත් ඒක ඉතින් කාගෙත් ඇති. ඒ කාගවත් දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. කැලෙන්ගෙන ආපු මීහරකා නැත්තම් කැලෙන්ගෙන ආපු කුළුමීමා ගමේ බැඳගත්තට පස්සේ ගෙනලා කණුවක එක කුළු ගතියට කඩාගෙන යන්න හදනවා. ඒ හැටි ඒ වගේ තමයි අපි සංසාරේ පුරාවට හිතට ඕන ඕන තැන් වල රෝන්ද කෙලින්ද ඉඩ දීලා දැන් ඇවිල්ලා ආනපාන හිතෙන් කියවට කොහෙද හිටින්නේ? හිටින්නේ ඒක අපේ දෝෂේ නෙවෙයි. ඒ සංසාරගත පුරුද්ද. ඒක තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න හෙටත් වාඩි වෙන්න, අනිද්දාත් වාඩි වෙන්න. අනි ඕම කරගෙන කරගෙන යනකොට අර කුළුමී හරකා ගමේ ගෙනල්ලා කනුවක හයියක බැඳලා වරපටකින් ගැහුවට පස්සේ ඒක ඉස්සලා බෙල්ල කඩා ගන්න තරමට නටනවා. කණුව ගලවන්න උත්සාහ කරනවා. නමුත් කණුව හයියන වරපට හයියන නටලා නටලා නටලා හෙම්බත් වෙලා කණුව මුලම ලගිනවා වගේ ආනාපානෙට හිත තියන්න බැරි වුණාට නැවත නැවත හිත තියන්න තියන්න තියන්න 3 4 වෙනි දවසේ එනකොට භාවනා වැඩමුළුවක ආනාපානෙ උඩ මුල ළඟ හොඳට හිත තැම්පත් වෙනවා. ඒ නිසායි කියන්නේ පළවෙනි දවසේ භාවනා කරලා හරිය නැති වුණාට අතාරින්න එපා. දෙක බැරි වුණාට අතාරින්න එපා. තුන බැරි වුණාට අතාරින්න එපා. දිගට කරගෙන කරගෙන යනකොට මේක කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ බලන් හතර මිනිහාට අහුවෙච්ච මැටි පිට වගේ අඹන්න පුළුවන් වෙනවා. එතකම්ම සද්ධාවෙන් කරන්න ඕන. ඉතින් මේ වගේ මේ වගේ තැනකට ආපුවාම සාර්ථකත්වයේ වැඩි වෙන්න හේතුව මොකද්ද? පරියංකේ සක්මන, සක්මනේ පරියංකේ, පරියංකේ සක්මන, සක්මනේ පරියංක යනකොට වෙලාවක් එනවා මෙහෙම ආනාපානෙට මූණට මූණ දාලා ඉන්න පුළුවන්. කියලා වාඩි වෙන්න පුළුවන් මට නම් දැන් විනාඩි 5ක් ඉන්න පුළුවන්. නැත්තම් මට විනාඩි 10ක් මේක අල්ලගෙන ඉන්න පුළුවන් කියලා හරියට මේ උස් බයිසිකල් එකක් පදින්න පුරුදු වෙච්ච එකනා දැන් නම් මට වැටෙන්නේ නැතුව විනාඩි 5 10ක් යන්න පුළුවන් බයිසිකල් එක බැලන්ස් කරගන්න පුළුවන් වගේ ආනාපානෙ මෙහෙම මූණට මූණ දාලා හිටන වෙලාවක් එනවා. ඉතින් පස්සේ තමයි මේ අපි වැඩේ පටන් ගන්න. එතකට යනකම් ඉතින් යෝගාවචරය හැඩගස්ස ගන්න එකයි කරන්නේ පරියංකයි සක්මනයි. ඒ වෙලාවේදී ප්‍රතිඵල ඉල්ලන්න යන්න එපා. අවංකව වැඩ කරන යනවා සද්ධායෙන්. ඊට පස්සේ ආනාපානේ හරියට මුණට මුණ දාගෙන දැන් ඒක ආස්වාසය එනවා ප්‍රස්වාසය එනවා ආස්වාසය එනවා ප්‍රස්වාසය එනවා බලාගෙන ඉන්නකොට අපි ඉස්සල්ලාම මේ තීක්ෂණ භාවය ඇති කිරීම සඳහා කියන දේ තමයි හිතට කියනවා ඔබට ආස්වාසය වෙලාවේදී මේක ආස්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද ප්‍රස්වාසය කියන වෙලාවේදී ප්‍රස්වාසය මෙනෙහි කරන්න පුළුවන්. එතන මේ මේ කේල් ගහ මේ පොල් ගහ කියලා අඳුරන්න පුළුවන්. නැත්නම් පොල් ගෙඩියක් බිඳපුවාම මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා අඳුරන්න පුළුවන්. ඒක තමයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. සීයෙන් යුක්ත ආස්වාස කරයි සීයෙන් යුක්ත ප්‍රසවාස කරයි. ඉතින් ඒක අපි ක්‍රියාවත් කරන්න ඕනේ. බලන්න ඕනේ හුස්ම කීයක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්ද කියලා. හඳුනාගත්තට පස්සේ ඒ ආස්වාසේ සහ ප්‍රස්වාසේ ಗುಣ ප්‍රකට වෙන්න පටන් ගන්නවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති ආමම ගන්න හුස්ම දිගයි පිට කරන හුස්ම දිගයි කියලා හුස්මේ දිග බව ඕනේ එතකොට මේ වේලාවක් ඉන්නවනේ විනාඩි 5 10 15 ආනාපානෙත් ඉන්නකොට අන්න අර දීර්ඝව ගත්ත පිරිමැදීම නාස්පුඩු පුරවාගෙන යන ගතිය හුස්ම කෙටිවීමත් එක්ක ඒ දැනීමේ වෙනසක් ඇති වෙනවා. දැන් පරිණාමයක් ඇති වෙනවා. රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති රසං වා පස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති අර කෙටි වෙනකොට අරමුණේ ප්‍රකට භාවය අරමුණේ තීව්‍ර භාවය අරමුණේ කැපී පෙනෙන භාවය අඩු වෙන්න පටන් ගන්නවා ඉතින් අර දන්නේ නැති කෙනෙක් හිතන්නේ දැන් අරමුණ පැත්තකට ගියා එතකොට හිතවිලි සද්ද වේදනා ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. මොකද අරමුණ සියුම් වෙන නිසා. නමුත් ඒක දියුණුවක ලක්ෂණයක්. අරමුණ දිහා බලනකොට අරමුණ හීන් මේ හීන් වෙන්න පටන් ගන්නවා. සුකුම වෙන්න පටන් ගන්නවා. අන්නේ සුකුම බව දැනගන්නා සුළුව භාවනා කරනවායි කියලා කියන්නේ අරමුණ ආස්වාසෙන් ආස්වාසයට ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ඇති වෙන පුංචි පුංචි වෙනස්කම් දිහා බුදුමාකාර අප්‍රමාද බැල්මක් බුදුමාකාර සතියක් ඇති කරගන්නවා එතකොට ඒ යෝගාවචරයට කියන්න පුළුවන් මම ආස්වාසිය වශයෙන් ආස්වාසය මෙනෙහි කරනකොට මට දීර්ඝව වැටහිලා එන්න එන්න බලාගෙනකොට ඒක කෙටි වුණා. එහෙම නැත්නම් ආස්වාසියේ මේ උණුසුම ගතිය, සිසිල් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය සමහරට ආස්වාසය නිකන් රැලි තරංග මාලාවක් වගේ වැටෙනවා. නැත්නම් නූලක් දිගේ අතක් ඇදගෙන යනවා වගේ වැටෙනවා. එහෙම නැත්නම් දොරක් වහනවා අරිනවා වගේ වැටෙනවා. නැත්නම් උන්චිලාවක් එහාට පැද්දෙනවා. මෙයාට පැද්දෙනා වගේ වෙන විවිධ සටහන් විවිධ ආකාර දිගේ වැටෙනවා. මෙන්න මේ සටහන් සහ ආකාර එnde ende ende ende වෙනස් වෙන බව විනාශ වෙන වෙනස් වෙන සටහන් ආකාර අනුව විස්තර කියා ගන්න පුළුවන් නම් අන්න සාකච්ඡා අනුග්‍රහය සම්පූර්ණයි. දැන් ආනපානෙ දැක්ක පැයක් බලන හිටියා දෙකක් බලන හිටියා කියලා කිව්වට ඒ අවස්ථාවෙන් අවස්ථාවට මේක විපරිණාමයටපත් වෙන හැටි දැක ගණ්ඩයි අපි ඒකම නැවත නැවත භාවනා කරන්නේ. ඒක නිසා කමඨාන් සුද්ධ කරනට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම මුලින් බලනකොට ආස්වාස ප්‍රසආස දෙක අතර මේ වගේ වෙනසක් දැක්කා. ඒ වෙනස ආස්වාසෙන් ආස්වාසයට මේ මේ විදිහට වෙනස් වුණා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට මේ විදිහට වෙනස් වුණා කියලා කියන්නේ මෙන්න මේ විදිහට ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ විවිධතා ඒකට ආවේනික ලක්ෂණ ඒකේ අනන්‍යතාවය දැක ගැනීමට කියනවා ස්වභාව ලක්ෂණ මේකට පච්චත්ත ලක්ෂණ කියලා කියනවා, පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා, සලක්ෂණ කියලා කියනවා. මෙන්න මේක දැනගන්න පුළුවන් නම් හරියට ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි බලන බලන යනකොට ආස්වාසයට මේ මේ දේවල් වෙනවා ප්‍රසවාසයට මේ මේ දේවල් වෙනවා කියලා ඒකෙන් අදහස් කරන හිතේ හොඳට විතක්කේ විතරක් නෙවෙයි විචාර බුද්ධිය හොඳට වැඩ කරනවා. නමුත් ඒකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔය ආස්වාස ප්‍රසවාසය ඔච්චර අස්තර විස්තර බලලා මොකක්ද ඇති වැඩේ කියලා. ඕ ඉන්න සුද්දා මගෙන් ඇහුවා. තවත් තුනක් විතර කමටහන් සුද්දට මම කිව්වා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස බලන්න පුළුවන් පුළුවන්. මම කිව්වා බලලාවිලා කියපන්. ඕකෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ පුළුවන් නම් ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනසක් බලපන් කිව්වා. බන්තේ පුළුවන් මොකක්ද ඇති වැඩේ? ඉතින් මං කෝ ආශ්වාසය ප්‍රශ්වාසය වෙනස දකින්නයි කියලා කියන්නේ හිත අනිවාර්යයෙන් මේ චිත්තක්ෂණේ තියෙන රාගේ නෙවෙයි, ద్వේෂේ නෙවෙයි, මෝහේ නෙවෙයි සතිය තියෙන්නේ ඒක තව දුරටත් ක්‍රියාත්මක කරලා ආස්වාසේ විස්තර දකින්න කියන්නේ හිත ඇතුළට නැමෙනවා කියන එකයි. ඔය විපස්සනාට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලායි. ඇතුළ බලනවා කියලා. ඒ නිසා මේක දකිනවා නම් හිත පිට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ හිත පුළුවන් තරම් කඹේ ඇවිදිනවා වගේ බයිසිකල් එක වටා ගන්න නැතුව බයිසිකල් එක කෙලින් කරගෙන යනවා වගේ අරමුණේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග අස්තර විස්තර දිගටම බලනවා කියලා කියන්නේ භාවනාව හරියනවා. ඒක අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ අරමුණේ සටහන් සහ ආකාර වැඩි වැඩියෙන් ලබනවා. අරමුණ හොඳට හාද කරගන්න. අරමුණ හොඳට සමීප කරගන්න. ආන්නේම සමීප කරනකොට තේරේ දවසින් දවස මේ අර ආනාපානයේ විවිධ පැතිකඩ විවිධ හැඩතල රාශියක් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා කුංචි රාහුල ස්වාමීන් වහන්සේට රාහුල උඹ ආස්වාස ප්‍රස්වාසයේ 11 ආකාරයෙන්ම දකින්නකම් ආස්වාස ප්‍රස්වාසයේ දැක්කයි කියලා බාර ගන්න එපා මේකේ විවිධ හොල්මන් තියෙනවා විවිධ පැතිකඩ තියෙනවා ඒ නිසා හැම එකක්ම දකින්නකම් මේක හොඳයි මේක නරකයි කියනතෝ බල බල යන්නේ මේ තමයි සාකච්ඡාවෙන් අපිට අල්ලලා දෙන්න ඕනේ ඒ නිසා උන්වංශ කියන ආනාපාන තියෙන අතීත ආකාර වර්තමාන ආකාර සහ අනාගත ආකාර ආනාපාන එන්නකොටම එන්නත් ඉස්සලා ගිල බලාගෙන ඉන්නවනේ අතීතේ කොහොමද ආස්වාසේ වැවිගෙන එන්නේ අතීතේ කොහොමද ප්‍රස්වාසේ වැවිගෙන එන්නේ කියලා එන්නකොටම එළඹ සිට 100ට ආස්වාසේ අනාගත අවස්ථාව කියන්න පුළුවන් ඊට පස්සේ හොඳට නාස්පුඩු පුරවාගෙන ආස්වාස ප්‍රස්වාසය යන වෙලාවේදී වර්තමාන අවස්ථාව දකිනවා ඊට පස්සේ ඒක ගෙවිලා ගියාට පස්සෙත් අවධානය කඩා ගන්න නැතුව ඒක දිහාම බලන්න ඉන්න පුළුවන් නම් අතීත ආකාරය දැක් ගන්න පුළුවන් එතකොට ඒක සබ්බකාය පරිසංවේදී වශයෙන් මුලැමැදාග දැකීම වශයෙන් කියලා දෙනවා ඉතින් ඒක දකින්න නැතුවයි කියලා මම එක්කෙනෙකුටවත් චෝදනා කරන්නේ. නමුත් කිසි කෙනෙක් ඒක ඒ දැකපු දේ ඒ ආකාරයට වාර්තා කිරීම වැදගත් බව දන්නේ නැති නිසායි මේ ධර්ම දේශනාවක් ගන්න. සාකච්ඡානුකහිතේ තියෙන වටිනාකම පෙන්ලා දෙන්න. ඒ වගේම පේනවා සමහර වෙලාවක පටන් ගන්නකොට තිබුණ ආනාපානයේ ගොරෝසු ගතිය එන්න එන්න එන්න එකම දිහා බලාගෙනකොට සියුම් වෙන්න පටන් ගන්නවා. මේකත් උඟ දෙනෙක් දන්නේ නැතුව අර සියුම් වෙනකොට ආනපනෙ අතහැරලා දාලා ආනපනෙ එපා වෙලා වෙන අරමුණකට හිත පයින්. ඇත්තටම වෙන අරමුණකට හිත පයින්වයි කියලා කියන්නේ සමහර විටක භාවනාවේ දියුණුවක් ආනාපාන සියුම් වීම නිසා නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ඕලාරික සුකුම කියන ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථා දෙකම දැනගන්න. දැක්ක ගන්න සුළුව භාවනා කරන්න ඕනේ. භාවනා කරලාමදී ගුරුවරයාට කියන්න ඕනේ බලාන බලාන ඉන්නකොට මට ආනාපාන එන්නේ එන්නේ ගොරෝසු වෙනවද එන්නේ එන්නේ සියුම් වෙනවද කියලා. ඒ වගේම අවස්ථාවක් තියෙනවා අර මුලින් අල්ලගත්ත හැපිච්ච තැනම ආනාපාන පේනවා. සමහරවිට ඒක ටිකක් ඉස්සරහට ගිහිල්ලා පේනවා. ඇත්ත ඒක වහගෙන ඉන්නකොට බම්බයක් විතර ඉස්සරහා ආනාපාන සිද්ධ වෙන්නේ. ඒ සැක හිතෙනවා මේ මේ හිත හොල්මන් කරනවා කියලා. සමහරවිට ඇතුළට ඇතුළට යනවා. මොලේ ඇතුළට ඇතුළට යනවා. මේ දෙකම බලංගුවවා. ඇතුළට යනවා පිටට යනවා. සමහරට බොහෝම ඈතට යනවා සමහරට බොහොම ළඟ. দූරේ සාන්තිකය කියලා තියෙනවා. සමහරට පේනවා හරි සතුටක් ඇති වෙනවා. අනේ මත් දැන්න එක දිගට ආනාපානෙ විනාඩි 2 3 4 5 6 යනවල. සමහරලාට පේනවා අයියෝ ආනාපානෙ කරලා කාටද හරි ගියේ. ඕකෙදි හැමදාම කරන දේ ඕකෙන් පුළුවන් ද නිවන් දකින්න කියලා ආනාපානෙ පුංචි කරලා සලකනවා. මේ හැම දෙයකම අපි සමහරක් හොඳයි කියනවා සමහරක් නරකයි කියනවා මොකද සරුවත් නැත්නම් ඔක්කොම හොඳයි කියනවා. අපි ඉස්කෝලේ යන කාලේ පන්ති හුඟාවක් ඉතින් බොහොම ඇඟේ මොනවද මේ දිවෙන් දිව ගාගෙන යාළුවෝනේ ඉන්නේ. ඉතින් මගේ නරක වෙලාවට හරි කොහොම හරි මං අධ්‍යාපනයේ හොඳ වෙලා මම පාස් වුණා. අනික කටේ පේලුණා. ඒ පේලුණා මොකද අපි හැමදාම මේ පන්සලට ගිහිල්ලා එකතු වෙනවා. පන්සලට යන්නේ බුදුන් වඳිනවා මොනවාක්වත් නෙවෙයි. නිකන් දෙනක එකතු වෙන හින්දා යනවා. ඉතින් ගිය දවසක මම මගේ යාළුවෙක් හම්බලා කිව්වා "ඉතින් පන්ති ඉඳලා දැන් ඉස්කෝලේ යන්නේ නැහැ." ඉතින් රසාවලුත් නැහැ. ඉතින් අම්මලා තාත්තලාට බරයි. ඊට පස්සේ මං ඇහුවා ගිහිල්ලා මොකද මචං මේ දවස්වල කරන්න කියලා. මම ආශාස ප්‍රසවාස කරනවා කිව්වා. දැන් නිකන් ඉන්නයි කියන එකයි. මම රස්සාවකුත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ. මේ දවස්වල මොකද මම ඉස්කෝලේ යනවා ඒකයි. මොකද මචං මම මේ දවස්වල ආශාස ප්‍රසවාස කරනවා කිව්වා. ඒ කියන්නේ නිකමම ඉන්න වැඩක් තමයි ආස්වාස් ප්‍රසවාසය. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයේ මුදුන්පත් වීම ඉතාම ප්‍රතිත්ව සලකන්නේ කල්යාණ මිත්‍යා. ඒක ආවට මොකද ගණන් ගන්න නැතුව යනවා අසත්පුරුෂය. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා හීන ප්‍රණීත කියලා ආකාර දෙකක් තියෙනවා. දෙකම වැදගත් ආනාපානෙ දැනගන්න. ඒ නිසා ඒක හරියට සපෙලා කියන්න නම් මේවා බණකට අහලා තියෙනවා. සාකච්ඡා කරලා සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේම මේක එනකොට ප්‍රණීත අවස්ථාව වෙනකොට ප්‍රකටව වැටුණාට හීන අවස්ථාව වෙනකොට කම්මැලි වෙලා නීරස වෙලා නිින්දට වැටෙනවා. හරියට දන්නේ නැති වුණොත් එහෙම භාවනාවෙන් කියලා හැමදාම නිදි කියලා වැටෙන්න පටන් ගන්නවා. හිත ලූටල පයින්න පැත්තකට. දැනගෙන ගියොත් මේක දැනගන්නවා මේක ආනාපානේ සියුම් වෙලා මේ හීන තත්ත්වයටපත් වෙනකොට මේක වෙනවා වැඩි අවධානයක් ඕන එක අල්ලගන්න. වැඩි සතියක් ඕන එක අල්ලගන්න. ආන්නේ විදිහට මේ අරමුණේ විපරිණාම තත්වයන් දැනගෙන ගියොත් ඒ විපරිණාම වෙනකොට හිත වට ගන්න නැතුව ඒක හරියට වාර්තා කරලා අවස්ථාවේ වාසිය ගන්න පුළුවන්. නොදැන ගියොත් උගාක් වෙලාට යෝගාචර තමන් ගැන අව탁සීරුවටපත් කරලා මානපානේ මට හරියන්නේ මේ ගුරුවරයා මට හරියන්නේ මේ භාවනා මධ්‍යස්ථානේ මට හරියන්නේ මේ භාවනා ක්‍රමේ මට හරියන්නේ කියලා අතහැරලා දානවා. නමුත් ඇත්තටම හොඳ වටිනා තැනකට ඇවිල්ලා ආය මඩේ දාගෙන ඉලක්ක කරන්න. නිසා සාකච්ඡා කරන්න නැති කෙනා හරියට අර පැලේ හැදීගෙන එනකොට වස මුල් දూరు කරලා දෙන්නේ නැති වුණත් පැවේකේ දැරි වෙනවා වගේ කමඨාන් සුද්ධ වුණේ නැත්තම් උගාක් වෙලාට අව탁සීරවලපත් කරගන්න. ඒක නිසා මුලින් මුලින් ආනාපානෙදී හොඳට සුහදව හැම පැතිකඩක්ම බලනකොට පේන සටහන් සහ ආකාර අපි කියන්නේ පෞද්ගලික ලක්ෂණ කියලා. ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න හැටි. හොඳට ආස්වාද ප්‍රසවාසයේ බලාන යනකොට අන්තිමට වෙන්නේ මොකද්ද ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර වෙනසක් නැති මට්ටමට දෙක සම වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ওই හීන අවස්ථාවටපත් වෙන්නේ. ඒ උපමාවක් කියනකොට මේ කහ කුඩුයි මේ සුදුහාල් පිටි කියලා භාජන දෙකක වෙන දෙක තියෙනකොට ඒක පාටෙන් කියන්න බලා මේක කහ කුඩු මේක හාල් කුඩු කියලා. ඊට දෙක අරගෙන හොඳට කලවම් කරොත් දෙකේ වර්ණ සම වුණාට පස්සේ ඒක කහ කුඩුද හාල් කුඩුද කියලා කියාගන්න බැරි වෙනවා. ඒ වගේම අපි රතුහාල් බත් ටිකක් අරගෙන රතුහාල් ටිකක් අරගෙන මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා කාට හරි පෙන්නොත් පෙන්වන්න පුළුවන් මේ වතුර මේ හාල් කියලා. නමුත් ලිපක තියලා පැහිලා පැහිලා පැහිලා කො කැඳ වුණාට පස්සේ මට හාල් කියන්න බෑ වතුර කියන්න බෑ. නමුත් අර හාලුයි වතුරයි තමයි ඔය කැඳ වෙලා තියෙන්නේ. ඒ මොකද පැහෙන හින්දා. ඒක ආනාපානී ආස්වාද ප්‍රසආද දෙක එකට දාලා පැහෙන්න ගියාම අන්තිමට කැඳක් හැදෙනවා. ඒ කැඳේදී මේ ආස්වාසය මේ ප්‍රසවාස කියලා වෙන් කරන්න බෑ. ඒක භාවනාවේ දියුණු අවස්ථාවක්. ඒ විදිහට දෙකටම පොදු ලක්ෂණ පහළ වීමට කියනවා සාමාන්‍ය ලක්ෂණේ පහළ වෙනවා කියලා නැත්නම් සම්මුති සම්තති ලක්ෂණේ පහළ වෙනවා කියලා. මෙන්න මේක හරි මායාකාරී තනක්. භාවනාදී මායාකාරී තනක් ලෑස්ති වෙලා ගියොත් හරි ගියයි කියලා සතුටු වෙන්න පුළුවන්. ලෑස්ති වෙලා ගියේ නැත්නම් හැමදාම ඔතෙන් දෙනකොට නිදිමත වෙලා කම්මැලි වෙලා ඇඟ ඇඟපත අමාරු වෙලා නැතිట్లా යනවා. ඒ නිසා මෙන්න මේ පරිවර්තනය, මේ පරිණාමය, මේ රූපාන්තරණය, මේ පෙරලිය හොඳට දැක ගන්න කෙනා විතරක් නිවන් දකිනවා. අනිත් එකන හැමදාම භාවනා කරාට ඕහෝ තමයි දැම්මා වගේ මෙතෙන්ට එනකොට මම්මුලා වෙනවා. එහෙම නැත්නම් දිසා මාරුවල් පැටලුනා වගේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ ටික කියලා දෙන එක ගුරුවරයාගේ වගකීමට වැටෙනවා. කොච්චර භාවනා කරත් ශිෂ්‍යයා මේ ටික කියන්න තරම් දක්ෂ වෙලා නැත්නම් ඒක ශිෂ්‍යයාගේ දෝෂේ නෙවෙයි ගුරුවරයාගේ දෝෂේ මෙන්න මේ ටික පිරිසුදු කරලා දුන්නේ නැතිකම. එචා හරියටම භාවනා ටික කාලයක් කරලා සාකච්ඡා අනුග්‍රහිතේ වටිනාකම කෙරලා දුන්නාට පස්සේ භාවනාව දියුණු කරගන්න දක්ෂ යෝගාවචරයා අනෙකුත් බණවලටත් වඩා මේ කොටසට බොහොම ගරු කරනවා. ගරු කරලා කොහොමද මම වාර්තා කරන්නේ? නැත්නම් උසාවියට ගිහිලා සාක්ෂිය දෙන්නේ කොහොමද කියලා ගොක් සැලකිලිමත් වෙනවා. අන්නේ සැලකිලිමත් වීම සඳහා ගුරුවරයාත් ප්‍රශ්න කරන්න ඕනේ. ශිෂ්‍යයාත් ලෑස්තිලා යන්න ඕනේ ඊට වැඩිය තමයි මොනවද ආනාපාන විස්තර දැනගත්තේ කියලා. මේකදී මම නැවතත් කියනවා කොච්චර ඒ තරම් දක්ෂ කෙනා වුණත් හිතවිලි බාධාව තාම තියෙනවා. හිතවිලි වරින් වර ඇවිල්ලා යනවා. වේදනා කකුලේ එනවා. සද්ද ඇහෙනවා. ඒව ගැන කතා කරලා කවදාකවත් සුමකට යන්නේ නැහැ. ඒව නැති ආනාපානෙ මුදුන්පත් වෙච්ච අවස්ථාව විතරක් ගත්තොත් අන්න යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා. ටික ටික ටික හරි කමන්නේ අරමුණට கிඳා බහිනවා කියන්නේ. අරමුණේ විස්තර. මේකට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්ම රසය ස්වභාවික ලක්ෂණ අර ඉදිකට ගණ්ඩ හදන හද්දන්ත කුලේ යථා වගේ අරමුණ නිකන් අතගාලා ඉන්න එපා. අතගාලා මොකාක් හරි වෙනදා නොදැක්ක ලක්ෂණයක්. ස්වභාව ලක්ෂණයක්, පච්චත්ත ලක්ෂණයක්, පෞද්ගලික ලක්ෂණයක් දැක්කනම් ඒක හරි ධෛර්යයක් වෙනවා දවසින් දවස භාවනාවේ අලගිය මුලගේ විස්තර කියන්න. නමුත් ඒක ටික වේලාවක් යනකොට මේ පෞද්ගලික ලක්ෂණ සම වෙලා කලවමකට යන්නේක දෝෂයක් නෙවෙයි දියුණුවක්. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතෙත් ආනාපාන සතිය මම හිතන්නේ එක්කෙනෙකුට පොත ගන්න දෙන්න පුළුවන් වෙයි කියලා මේ යනකොට ඒක පරිශීලනයේ සඳහා ඒක ලියලා තිනවා මේ සියුම් වේගන යනකොට බොහෝ යෝගාවචර හිත මන්දත් මේ මන්දෝත්සාහය කරන් නැගිටලා යනවා යන්නේ. නමුත් ඒක ඇත්තටම හරියට බැලුවොත් දක්ෂකමක් තියෙනවා. භාවනාවේ ඉස්සරහට ගිහිල්ලා තියෙන අරමුණේ උඟ වේලාවක් පවත්වන්න පුළුවන් වේගන එනකොට තමයි ওই නීරසකම එන්නේ. ඒ නීරසකම එනකොටම ආයසරයක් හිතවිලි සද්ද වේදනා උග්‍ර වෙනා වගේ දැනෙනවා. නමුත් හොඳට ලෑස්තිලා ගියොත් තේරෙන පටන් අරගනි වෙනතට වැඩි වේලාවක් ආනාපානෙ ඉන්න පුළුවන්. ඉnde ඉnde ඉnde සිවුනවා. සියුම් වෙලා අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට තමයි මේ කායानुපසනා කොටසේ දක්ෂතාවයකට එන්නේ. ඉතින් මේ මේ සාකච්ඡානුග්‍රහය ඊටාම ලේස මාත්‍රයක් මම මේ අරගෙන විස්තර කරේ මේ පරියංක භාවනාදී වෙන ඇති. සක්මන් භාවනාවේදීත් ඔය වාගෙම හොඳට සක්මන හුරු වෙලා ගියාට පස්සේ වෙලාවක් එනවා විනාඩි 10 15 එක දිගට සක්මනේ කරගෙන යන්න පුළුවන් වැටෙන්නේ නැතුව බයිසිකල් කරගෙන යනවා. නිකන් හරියට රූකඩයක් අවදින්න වගේ තේරෙනවා. ආනේ තැනට එනකොට තේරෙයි වම තිබ්බත් එක විදියට වැටෙන්නේ දකුණ තිබ්බත් එක විදියට වැටෙන්නේ. දෙකේ වෙනස අල්ලගන්න බැරි තරමට යනවා. ඇත්තටම කියනවා නම් ආනාපානිය වගේ පිම්බීම හැකිලිම වගේ නෙවෙයි වම දකුණේ වෙනස්කම් හුඟක් අඩුයි. නමුත් ඒක තව පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් අරගත්තට පස්සේ අපහසුවටපත් වෙන නිසා මෙතෙන්ට යන බව දැනගත්තොත් එහෙම ගුරුවරයා මොකද කියන්නේ? ඒ ශිෂ්‍යයාට කියනවා ආස්වාස මේ වම දකුණ විනාඩි 10 20 30 ඉන්න පුළුවන් නම් දැන් වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න එපා. වම එසවීම තැබීම වශයෙන් දෙකකට කඩලා මෙනෙහි කරන්න. දකුණත් ඔසවනවා තබනවා කියලා දෙකට කඩලා මෙනෙහි කරන්න. එතකොට ඔසවන ක්‍රියාවලිය තබන ක්‍රියාවලියෙන් වෙන්ව දැක ගන්න පුළුවන්. වම දකුණ වශයෙන් නෙවෙයි. ඒක කියන්නේ භාවනාව වචන වලින් එක පියවර එකට මෙනෙහි කරනවා කියන්නේ වම දකුණ. එක පියවර දෙකට මෙනෙහි කරනවා කියලා කියන්නේ ඔසවනවා තබන. ඔසවනවා තමයි. ඒක එසවීමේ ක්‍රියාවලිය සහ තැබීමේ ක්‍රියාවලිය හොඳට සංසන්දනය කරන්න කියනවා. ඒක හොඳට පුරුදුනාට පස්සේ ඔසවනවා යවනවා තබන. ඔසවනවා යවනවා තබනවා කියලා එක පියවර තුනට මෙනෙහි කරනවා. අන්න එතකොට යෝගාවචරය ගැර තීක්ෂණ භාවයේ එන්නේ එන්නේ එන්නේ වැඩි කරනවා. මේ විදිහට දවසින් දවස දවසින් දවස උපක්‍රම අලුත් කරමින් තියුණු කරගත්තේ නැත්නම් භාවනා කම්මැලි වෙනවා. ඒ නිසා ගුරුවරයාත් උනන්දු කරවන්න ඕනේ පැන්සල අකුල් කරන්න වගේ ඒ දැනුම තියුණු කරන්න. ඒ වගේ මේ ශිෂ්‍යයත් දැනගන්න ඕනේ දක්ෂණං හරියට ඒ විස්තර ටික තිතට අවශ්‍ය කරන කාරණාවට විස්තර කරන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා අරමුණ වටේ ලෙසලා යනවා නෙවෙයි අර උන්ට කිඳා බයිනවා කියන්නේ. ඒ නිසා සතිය ගැන කතා කරනකොට කියනවා සතියේ ලක්ෂණ වශයෙන් අපිලාපන ලක්ෂණා කියලා සතිය දුර්වල නම් හිත පොළාපයින්. කිඳා බහින්නේ නැහැ. ඒ පොළාපයින් ලක්ෂණය කියනවා. පොළාපන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය කියන්නේ එහෙම පොළාපනින්නේ වැටුනොත් අර උන්ට කාගෙන ඇතුළට යනවා. ඉතින් මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක කාගෙන යන්න පුරුදු කරගත්ත යෝගාවචරයා ඉස්සරහට යනකොට වේදනාවක් එනකොට අර දියුණු සතියෙන් බලනකොට සතිමත්ව බලනකොට මේ සුඛ වේදනාව වුණත් දැන් වේදනාව තියෙන ආරම්භනේ හිත ගිහිලා ඒ වේදනාවෙත් මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා අර සතියෙම බලන්න පුළුවන් දුක් වේදනාවක් ආවත් මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා දියුණු කරගත්ත සතියෙන් බලන්න බලනකොට බලනකොට බලනකොට කායනුපස්සනාව දක්ෂ වෙච්ච යෝගාවචර එහිමීට වේදනානුපස්සනාවට බහිනවා ඉතින් මේකෙදී මේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලකින් මේ වේදනාවේ තියෙන ගැඹුර පෙන්නනවා බොහෝම ලස්සනට චුල්ල වේදාල සූත්‍රයේදී ඒකේ කතාව ටික රසවත් මං හිතන්නේ නිදිමත කැඩෙන්නත් එක කියන එක හොඳයි කියලා හිතනවා. ඒ බුදුහාමුදුරුව වැඩ ඉන කාලේ හිටියා جوړුවක් ධම්මදින්නයි විසාකයි කියලා බැඳලා. දෙන්නටම දරුවෝ නැහැ. හැබැයි ඉතාමත්ව බූදල් සහිතයි. විසාක උපාසකතුමා නිතරම යනවා පන්සලට ගෑනුන් හැඳිමිටේ මොලේ තියෙන උන්ට තේරෙන්නේ නැහැ කියලා ගෑණි ගෙදර තියලා යනවා. දැන් උනත් එහෙමනේ ගෑනුන් නිකන් මොඩියෝ කියලානේ කියන්නේ. පිරිමි තාන්නේ හරි දක්ෂයෝ කියලා. කෙසේ නමුත් විසාක උපාසකතුමා ගිහිල්ලා එක දවසක් දෙකක් තුනක් යනකොට මෙයා බනහලා සෝවන් වෙනවා. සෝවන් වුණාට පස්සේ තේනවා ධම්ම දිනට කියන්නේ නැහැ. ගෙදර හම්බුවට කියන්නේ නැහැ. හැබැයි ගෙදර මනසත් තියෙන සලකනවා. දෙවෙනි දවසේ ගියාම සකදාගාමී වෙනවා. සකදාගාමී වුණාට පස්සේ දැන් මෙයාට තේරෙනවා මගේ වැඩේ සාර්ථකයි. නමුත් ගෙදර මනුස්සයර කියලා වැඩක් නැහැ. හිතාන ඉන්නේ ගෙදර මනුස්සයා මෝඩියක් කියලා. තුන්වෙනි දවසේ ගිහිල්ලා සාකච්ඡා කරලා එනකොට අනාගාමී. අනාගාමී වුණාට පස්සේ මේ උපාසකතුමාට අර කාමරාග පටික දුරු වෙච්ච නිසා අර ගෙදර එන වෙලාවේදී තමන්ගේ අඹුවේ ඇවිල්ලා අතින් අල්ලා ගන්නවා මේ නැත්තම් සමාචාර දක්වන එකට අපිරියාවක් ඇති වෙනවා. ඇවිල්ලා කියනවා මගේ අරකට අත තියන්නත් එපා මං වැඩි කැමති නැහැ ආශ්‍රේයට කියලා. එතකොට ධම්මදින්නාට සැකයක් ඇති වෙනවා gedara ගෑනට මේ මනුස්සයාට මොකද මේ කවදාකවත් නැතුව මේ මං පිළිබඳව අප්‍රියාවක් ඇති වෙන්නේ කියලා අපි ප්‍රශ්න කරන්නේ රැයට කාම දීලා රැටිච්චේ කල්පනා කරනවා මේ මනුස්සයා වෙන ගෑනු කෙනෙක් පිළිබඳ හිත පහළ වෙලාද නැත්නම් මං පිළිබඳ දුර්ලකමක් පහළ වෙලාද කියලා පහුවෙන්දා උදේ විවේකී වහනවා ඔබතුමා වෙනදා එනකොට මම ඉස්සරහට එනකොට මොනවක් කියන්නේ මට ඊයි ඇයි එහෙම කිව්වේ ඊට පස්සේ කෙනෙක් උඹේ දෝෂයක්වත් වෙන එකක් නෙවෙයි මට දැන් ගිහිගේ අතාරින්ද හිතිලා තියෙන්නේ. මම සරුවචනන්දගේ බණ ඇහුවා. ඒ නිසා මගේ හිතේ යම් තැනකට ආව මට දැන් මේ ගිහි සැප, කාමක සැප හිතෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක වරදොල තේරුම් ගන්න එපා. මේක කියවට තේරෙන්නේ නැති නිසා මම අරහිම කිව්වේ. ඇහුව නිසායි මේ උත්තර දෙන්නේ කියලා. ඒක නිසා ඒ වෙලාවෙම අවස්ථාවක් ගන්න උසාකෝපාසකම අහනවා. ඔබ කැමති නැද්ද මේ බූදලේ ඔක්කොම තියාන වෙන පුරුෂයෙක් විවාහ කරගෙන මේ ගෙදර ඉන්න? මම එහෙමනම් ඒ ඒ කටයුතු කරලා දීලා මම කැමැති පැවිදෙන්න යන්න කියලා. ඒ ධම්මදින්නාව ඔය හිතෙන් තරම් මොඩියක් නෙමෙයි. ධම්මදින්නාවන ඔබතුමා ඔය විදිහට ගිහිල්ලා මේ පැවිදි ජීවිතයක් ගත කරනකොට කාන්තා අපට බැරිද ඒ වාගෙන් පැවිදි ජීවිතයක් ගත කරන්න. ඉතින් විසාකාව කියනවා නෑ සරුවචනාංශේ ගාවම බික්කුණිය පස්සේට ගිහිල්ලා පැවිදි වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මටත් අවසර දෙනවද පැවිදි වෙන්න? මේ විසාක දැනගන්නවා මේ මිනිස්සයා මං වගේ නෙමෙයි භාවනා කරලා නෙවෙයි යන්නේ ගිහිල්ලා මේ අනාගණී කිය. අනාගාමි වීම කෝවිතත් අනාගන්න ඉඩ තියෙනවා කිය. ඊට පස්සේ මෙහා කියනවා නෑ මට කතා බය වෙන්න එපා මට අවසර දෙනවා නම් ස්වාමපුරුෂයා විදියට බුදුහාමුදුරුවෝ තියෙනවා නම් අපිට පැවිද්දක් මම පැවිදෙන්න කැමතියි. ඊට පස්සේ දෙන්නම අන පෙර ගහලා අර වස්තුව සේරම දොර දන් දෙනවා. දීලා විසාකාව යනවා. සංඝයා හතර පැවිදිනා මේ ධම්මදින්නාවේ <clears throat> ගිහිල්ලා බිකුණු පස්සේ බිකුණි ආරම්භ පැවිදි වෙනවා. පැවිදිලා ධම්මදින්නාව දැනගන්නවා ගමේ පැවිදිලා හිටලා භාවනා කරන්න බෑ. යාළුවෝ මිත්‍ර වැඩි ඈත පළාතකට යනවා. ඒකට විසාකතුමා සතුටු වෙනවා. විසාක භික්ෂුව සතුටු වෙනවා. මොකද මේ අම්මන්ඩි දැන් ගමේ නෑ. ටික කාලයක් ගිහිල්ලා ආපහු එනවා ජේතවනාරාම. එනකොට විසාක හිතාගන්න දැන් නම් ඉතින් ඔය එන්නේ අනාගන තමයි. එපා වෙලා ඔය එන්නේ කියලා. ඊට පස්සේ මේ ධම්මදින්නාවල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එයාගේ කුටියට ගියාට පස්සේ විසාකතුමා ගිහිල්ලා ප්‍රශ්න කරනවා මෙයාගෙන් මේ අම්මන්ඩි මහානකම කලකිරිලා සිවුරු වරිණ අදහසින්ද මේ ඇවිල්ලා ඉන්නේ නැත්නම් කොතනද ඉන්නේ කියලා. ඊළා අහන ආර්යාවෙනි සුඛ වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ඊකමට හිතලා බලන්න මේ ප්‍රශ්නේ තියෙන ගැඹුර අපිට හිතෙන්නේ නැහැ කවදාකවත් සුඛ වේදනාවක සැප දුක දෙක තියෙනවා කියලා. ඉසහකතුමා අහනවා ආර්යාවෙනි සුඛ වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ධම්මදිනාව කියනවා විසාක සුඛ වේදනාව එනකොට සුඛයි ඒක යනකොට දුකයි. නමුත් මේක අපිට දැක ගන්න බෑ මොකද සුඛ වේදනාවට තියෙන තණ්හානුසය නිසා. ඒ හොඳට තණ්හානුසය නැතුව හොඳට සුඛ වේදනාව දිහා බලනකොට ඒක එනකොට සැප වුණාට යනකොට දුකයි කියලා. ඉතින් අර ප්‍රශ්නේ තියෙන ගැඹුර නිසා ප්‍රශ්නේ ගැඹුර මොකද විසාකාතුමා අනාගාමී විසාක භික්ෂුව ධම්මදින්නාව ඇත්තටම රහත් වෙලා ඉන්නේ. නමුත් විසාකතුමා දන්නේ නැහැ. උත්තරෙන් තේරෙනවා අපිට අහන්න බැරි ප්‍රශ්නයක් අහන්න. අපිට හිතෙන්නේ නැහැ මේ සැප වේදනාවක සැප දුක දෙකක් තියෙනවා. ප්‍රශ්නේ හරියට වර්ණගෙනවා. හරියට මුත්‍රේ හම් වෙනවා සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි කියලා. ඊට පස්සේ විසාකතුමා ඒත් බාර ගන්නෑ මේ gedara ගෑණි රහත් වෙලයි කියලා. අහනවා දුක් වේදනාවේ තියෙන සැප දුක මොකක්ද කියලා. එතකොට ධම්මදිනාව කියනවා උපාසක විසාක දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. හැබැයි මෙතන පටිඝානුසය දුක් වේදනාවට තරහ නිසා අපිට මේක දක ගන්න වෙන්නේ කවදා හෝ ඒක දැනගෙන පටිඝානුසයට ඉඩ නොතබා දුක එනකොට නැදකින් කියන්නේ නැතුව දුක දිහා හොඳට බලන විට ඒක යන්නේ සැපක් ඉතුරු කරලයි කියන්නේ. ඉතින් මේක මම හිතනවා කාටවත් තේරුම් ගන්න අමාරු නෑ කියලා. ඒ මොකද මේ ලස්සන සාකච්ඡා අනුග්‍රහිතයක් කියන්නේ. දැන් අහනවා ප්‍රශ්නයක් බ්‍රහ්මේකටවත් අහන්න බැරි ප්‍රශ්නයක්. අහනවා අදුක්කම සුඛ වේදනාවේ සැප දුකම එක මොකක්ද කියන්නේ? අදුක්කම සුඛ වේදනාව කියනකොත් අපි දන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාව කියන්නේ සැපටත් දුකටත් වැටෙන්නේ නැති වින්දනයක් තියෙනවා. මේකට විසාකාව දෙන්නේ මෙන්න ධම්මදිනා දෙන උත්තරේ තමයි විසාක අදුක්කම සුඛ වේදනාවේ ඉන්න බව දන්නවනම් සැපයි, දන්නේ නැත්නම් දුකයි, නොදන්න හේතුව අවිද්‍යාව නිසායි කියන්නේ. මේක දිහා භාවනාවෙන් දැනගත්ත දවසේ අපි ඇත්තට 180කටත් වැඩි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ කොයි වෙලාවකවත් අපි දන්නේ නැහැ මොකද හේතුව ඒ වෙලාවේ සැප හොයවන ලෝභකම නිසා අදුක්කම සුඛ වේදනාව අඳුරන්නේ ඒ නිසා යම් දවසක භාවනා කරන ගමන් මම ඉන්නේ සැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ වේදනා කියලා ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම් එච්චර සැපක් ඇත්තේ නෑ ඒකට කියනවා නිරාමිෂ සුඛ කියලා. ඒකයි මේ විවේක වෙනකොට හම් වෙන දේ හුඟක් වෙලාවට ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක ඒක විශාල ලාභයක් විතර අඳුර ගන්න ඒක අවිද්‍යාව දුරු වුණාට පස්සේ තමයි අවබෝධ කරන්න පුළුවන් මේක මේක තාපත්තකින් කියලා දෙන්න පුළුවන් ආස්වාසේ ප්‍රස්වාසේ දෙක වෙන් කරලා හඳුනා ගන්න හදන යෝගාවචරයා දවසක තේරුම් ගනී ආස්වාසේ ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙන තැනක විඳින්න බැරි තැනක් හරහා යනවා ආස්වාසිය හොඳටම සියුම් වෙලා ප්‍රස්වාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා අඳුරන්න බැරි තැනක් හරහා යනවා. ප්‍රස්වාසයේ ඉවර වෙලා ආස්වාසයෙන් ඉස්සෙල්ලා අතරමැද හරහක් යනවා. ඒකේ තියෙන අදුක්කම සුඛේ. කවදාකවත් අපිට අහුවෙන්නේ නැහැ. ඉතින් ආනාපාන හොඳට පුරුදු කරලා කරලා කරලා හැම ආස්වාසයක්ම හැම ප්‍රස්වාසයක්ම මුලැමැදාක දැක දැක යනකොට මොකද වෙන්නේ? අන්තිමටම ආස්වාසය ඉවර කරලා ඊගා ප්‍රසවාසයේ එන්නත් ඉස්සලා අතරමැදි හොඳට සතියෙන් බලන්න හිටියොත්. දැන් ආස්වාසේ නැහැ ගිහිල්ලා. ප්‍රසවාසේ නැහැ ඇවිල්ලා නැහැ. මැදදී අහුවෙනවා දුක්ඛම සුඛය. අන්න එතකොට තියෙනවා මේක කවදාකවත් අපි අවුරුදු 100ක් ජීවත් වුණා කවදාකවත් අත්දකින්නේ මේ විසాఖතුමාගේ සහ ධම්මදිනගේ සාකච්ඡාවේදී මේ සාකච්ඡාවේ තියෙන වටිනාකමේදී පෙන්ලා දෙනවා කවදා හරි අපි අල්ලාගත්තොත් මේ සැපත් නැති දුකත් නැති උපේක්ෂා වේදනාව ඒ වේදනාවට අවදි වෙන්න පුළුවන් මේක විශාල මිනිස්සුෙකුට හම්බෙන සම්පතක් කියලා අපි දවසේ වැඩි වේලාවක් ඉන්නේ ඒකේ නමුත් කවදාකවත් අපි ඒකට අවදි වෙන්නේ අර විදිහේ ප්‍රශ්නකින් තොරව කොහොමද කියලා දෙන්නේ කියලා හිතන්න මේක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට කියන්න බෑ ඊට පස්සේ ඇත්තටම චුල්ල වේදාල සූත්‍රය කියවලා බලන්න ස්වාමීන් වහන්සේලා බොහොම වෙලාවට හම්බ වෙනවා මජ්ක්‍ධිමනිකායේ තියෙන්නේ විශාල ප්‍රශ්න රාශියක් අහනවා නිරෝධ සමාපත්තිය සෞපදිශේෂ නිර්වාණය අනුපදිශේෂ නිර්වාණ ඔක්කොම එක එක ප්‍රශ්න අහනවා විසාකතුමාගේ ප්‍රශ්න වලට ධම්මදිනා ඉතාමත්ම ලස්සන ඇතෙක් හරියට ඉදිකට්ටක් ගන්නවා වගේ කියලා දෙනවා කියලා දුන්නාට පස්සේ විසාකාට පුදුම හිතෙනවා දෙන උත්තර ඊට පස්සේ තවත් සැකයි මේ ගෙදර ගෑනින් රහත් වෙලාද කියලා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියනවා සාංචාරේ පුදුමයි මම මේ ධම්මදින්නාවාවල ගිහලා ප්‍රශ්න කරා මේ ප්‍රශ්නේව මේ උත්තර දුන්නා මේ ප්‍රශ්නේව මේ උත්තර දුන්නා මේ ප්‍රශ්නේව ඊට පස්සේ බුදුහාමුදුර කියනවා සිසාක ඔය ප්‍රශ්නේ මගෙන් අහුවනම් මටත් දෙන්න තියෙන උත්තරේ තමයි ධම්මදින්නාව ඉතාමත්ම තීක්ෂණ කුශාග්‍ර බුද්ධිමත් රහතන් මේ රහත් මේනින් ආංශ තමයි ඒක නිසා සාකච්ඡා කරනකොට හරියට පොයින්ට් එකට ප්‍රශ්න අහන එකත් උත්තර දෙනවයි කියන එක ලෝකයේ තියෙන විශාලම සතුටක් මහින්ද හාමුදුරුවෝ මීදු රහතන් මහසන් වහන්සේ එනකොට සුද්ධෝ මේ දිසා මේ දේවානම් පිටිත රජුරෝ හිටියේ දඩේමේ. ඒම් කරගෙන ආවේ එල්ල කරගෙන ආවේ මෙයාටම තමයි. හෙල්ලුම් කන්ට නම කරලා කතා කරා. රජුරු කෙනෙකුට කවදාකවත් නම කියලා කතා කරන්නේ නැහැ මරණීය දඬුවම නියම වෙනවා. තිස්ස කියලා කියපු ගමන් හෙල්ලිලා බැලුවා කවුද මට නම කියලා කතා කරන්නේ. බලනකොට ඉන්නේ බොහොම සාන්ත ස්වරූපයක්. ළඟට ආවට පස්සේ ඇහුවා කවුද මේ? මම තමයි දේවානම් පීටිස් කියන්නේ. ඒසෝ ඔබතුමා මේ රජුරු ඇර මේ රටේ ඔබතුමා නෑදෑ ඉනවද? අපෝයි ඒ දෙමයි ස්වාමීනාස මට නෑදෑ ගොඩක් කියනවා. ඒසොට මේ නෑදෑයොත් ඇර තවත් පිරිස මේ රටේ ලෝකේ ඉන්නවද? එහෙමයි ස්වාමීනාස නෑදෑන වෙන විශාල ජනපිරිසක් ඉන්නවා. ඒ නෑදෑයොත් ඒ රට වැසියොත් ඇර වෙන කවුද ඉන්නේ? ඇයි ස්වාමීනාස මම රකොල ගෙනල්ලා හරියටම පෙන්නවා ප්‍රශ්න දෙකක් අහනකොට මේ රජුරෝ ඥානවන්තයි. මේ අගහ මොකද්ද? ආ ඒක සංස අඹ ගහ. මහරජ මේ අඹ ගහර වෙනත් අඹ ගස් මේ රටේ තියෙන අම්මෝ කොච්චර දෝ තියෙනවා. ඒකට මේ අඹ ගස් හැර වෙනත් ගසුත් තියෙන අම්මෝ හරියට ගස් જાති තියෙනවා. මේ අඹ ගහත් ඒ වෙනත් ගස් අතර වෙන ගහත් ඇයි සංස මේ ගහ? හරියට කරකොලහන්න ප්‍රශ්න දෙක අහනකොට මිදු මහරතනන්සේ දැනගත්තා මෙයා බුද්ධිමත් කියලා. එනිසා ප්‍රශ්නෙත් තියෙනවා ප්‍රඥා ගෝචර ගතිය. උත්තරෙත් තියෙනවා ප්‍රඥා ගෝචර ගතිය. <clears throat> හොඳට කියලා බලන්න ඔය <clears throat> මිලින්ද පඤ්ඤා මිලින්ද මහරතන් මිලිඳු මේ නාගසේන මහරතන් වහන්සේ කියන කුශාග්‍ර බුද්ධිමත් ඒකට උපන් කියලා. මිලින්ද කියන කෙනේ මිරැන්ඩා කියන රජ කෙනෙක් එයා ආවේ මේ ඉරාන ඉරාකේ ඉඳලා ඉන්දියාවේ දක්ෂ හාමුදුර කෙනෙක් ඉන්නවා කියලා ප්‍රශ්න නගන්නවා. එයා බෞද්ධෙක් නෙවෙයි. අහන අහන ප්‍රශ්නෙට දීපු උත්තර නිසා අර රජුරණ තේරෙන පටන් අරගත්ත මේ සිවුරක් ඇඳන සට්ට ගාගෙන හිටියට පොඩි කෙනෙක් නෙවෙයි කියලා. මෙන්න මේ මිලින්ද පඤ්ඤා එහෙ නැත්නම් ඔය <clears throat> දේවානම් පිච්චසතුරුන්ගේ ප්‍රශ්න ਵਿਚාරය මේක කොච්චර දක්ෂද කියනවනම් අපේ තේරවාදයට වැඩිය මහායානේ කෙනෙක් මජ්ජිම මට්ටමට යන්න අපේ අපේ අපේ උපසම්පදලා අවුරුදු 5ක් යන කමේ නවක කියලානේ කියන්නේ 5 10ත් අතර මජ්ජිම 10ත් 20ත් අතර පැනලා තමයි අපි තේර කියලා කියන්නේ. මජ්ජිම මට්ටමට යනකොට ඒගොල්ලෝ හුඟක් කල් ගන්නවා. අවුරුදු 14කට වැඩිය ගන්න ඕන අවුරුදු 5ක්ම පරියත් ඉගෙන ගන්න ඕන. ඒ අන්තිමට මේ ඉගෙන ගන්න ඕනේ ව්‍යාකරණ අක්ෂර ඔක්කොම ඉගෙන ගන්න. අවුරුදු 9ක්ම වාද කරන්න ඕන. මේ වගේ මැද බිඳුලක් හදලා දීලා තියෙනවා. මැද බිඳුල ගාව හොඳටම දක්ෂ ආහතුකරණ කියලා අභියෝග කරනවා. අපි කියලාන ඔබ වහන්සේ ආත්මවාදීද අනාත්මවාදීද කියලා. එතකොට යහමතුරු කියනවා අපේ බුදුහාමර අපිට කියලා තියෙන අනාත්මවාදී කියලා. නෑ මම කියනවා අනාත්මවාදී නෑ කියලා බුදුහාමර. යහමතුරු කියද්දී තමුද කවුද කතා කරන්නේ? මේ බුදුහාමර කියපු දේ විතර නෑ නෑ නෑ අහවල් සූත්‍රයේ අහවල් තැන තියෙන එක මොකද කියන්නේ? අන්තිමට බිම පොරලගෙන ගහ ගන්නවා. ඔප්පු කරනවා කොහොම හරි. අනාත්මවාදී ඔප්පු කරනවා අනාත්මවාදී ඔප්පු කරනවා ආත්මවාදී ඔප්පු කරනවා ආත්මවාදී ඔප්පු කරනවා දෙකම නෑ කියන ඔප්පු කරනවා. ඉතින් ඒ නිසා හිතන් දෙපා අපි ඔය සාමාන්‍ය මහායාන හාමුදුරනේ දකපුවාම අපේ විතරවත් සිල් නෑ මහායාන කියලා කතා කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නෑ ඒගොල්ලෝ කලින් හිතපු නැති. කිසිම උත්තරයක් නෑ ඒගොල්ලෝ ප්‍රශ්න දීපු නැති. කතා කරලා බලන්න ඕනේ අපි කොච්චර ගෙයිගෙන් බොද කියන එක. අපි කොච්චරක් හැඳිමිටේ ඥානෙද තියෙන්නේ කියලා ඒගොල්ලෝ අවුරුදු 9ක්ම තර්ක කරලමයි බිම දාලමයි ඒකෙන් පස්සේ තමයි ඔය ඒකට තමයි ඔය ඇත්තටම මූල මාධ්‍යම කාරිකාව බෝධිචර්යාවතාර වගේ පොත් කියවලා බලන්න කොච්චර කුශාග්‍ර බුද්ධිමත්ද කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ සුතමේ ඥාන කියනක වෙනම දෙයක්. සාකච්ඡාවෙන් තර්ක විතර්ක වලින් ප්‍රශ්න විචාරාත්මක වලින් ජීවුන උනාට පස්සේ ඒකේ සාමාන්‍ය බුද්ධිය නෙවෙයි තියෙන්නේ. පුදුමාකාර එකින් එකට එකින් එකට තල්ලු කරගෙන යන ගතියක් තියෙනවා. අපි පසුගිය දවස්වල කෙරුවේ ඔය ඉංග්‍රීසියෙන් කරපු රිට්‍රීට් එකේදී ඔය රතවිනිත සූත්‍රයේ ඒකෙදි මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිලා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් අහන ඔබ වහන්සේ බුදුහාමර කෙරෙහිද Brahmacharya වසන්නේ කියලා. එහෙමයි යාළුවා එහෙමයි යවැත්තේ කියලා කියනවා. ඔබ වහන්සේ මේ Brahmacharya දක්න සීල විසුද්ධියද නැහැ කියලා කියනවා. ඉතින් අපෙන් අහුවනම් අපි අනිවාර්යයෙන්ම කියනවානේ බුදුහාමර කෙනෙක් Brahmacharya වසන්නේ සීල විසුද්ධියට. ඔව් කියලා කතා දෙකක් නැහැ කියලා. එන ඔබ වහන්සේ මේක රකින්නේ සීල විසුද්ධිය, ධිට්ඨි චිත්ත විසුද්ධියද නැහැ. ධිට්ඨි විසුද්ධියද නැහැ. සංකා විතර විසුද්ධියද නැහැ. මග්ගමග්ග ඥාන දර්ශිතෙත් නැහැ. පටිපදා ඥාන දර්ශිතෙත් නැහැ. ඥාන දසන විසුද්ධියට නැහැ. ඉතින් සාරිපුත්තු සාන්තේ අහනාන ප්‍රශ්නෙට මේ එකින් එකට උග්‍ර ප්‍රශ්න හයවට එකටත් නැහැ කියලා කියනවා. මම මේ අනුපාදා නිබ්බාණයටයි ප්‍රශ්න මේ. භ්‍රමචරි රකින්නේ. ඒතර බුදු ආයතකට සාරිපුත්‍ර සාන්ති අහනවා. ඔබ සීල විසුද්ධිය දහනකට නැහැ කියන්නේ. ධිට්ඨි විසුද්ධිය දහන එන මොකටයි? ඒතර කියනවා මම අනුපාදා නිබ්බාණයට කියලා. ඒකකොට ඒ කියන්නේ සීල විසුද්ධිය ඕනේ නැද්ද මේ අනුපාදා නිබ්බාණයට? චිත්ත විසුද්ධිය ඕනේ නැද්ද? ධිට්ඨි විසුද්ධිය ඕනේ නැද්ද? ඒකකොට අර සාන්ති කියනවා සීල විසුද්ධිය සඳහා මම භාවනා කරන්නේ ප්‍රකෘතර රකින්න කියලා කිව්වනම් සීල විසුද්ධිය අනුපාදා නිබ්බාණයට සමාන වෙනවා. නෑ ඒක නිකන් අතරමැද තියෙන පොඩි කැලලක් විතර. ඒ නිසා ඒක සඳහා නෙවෙයි මම කරන්නේ. එහෙම නැතුව ditthi visuddhiyද කියලා අහනකොට චිත්ත visuddhi කියලා අහනකොට ඕක කිව්වනම් මේ සමතෙන් හපිච්ච ධානය නිවනට සම කරනවා. ඒකට මම කැමති නෑ. එකින් එක එකින් උත්තර දීලා කියනවා යම් කිසි විදියකට කියනවා ඔය හතෙන්ම තොරව අනුපාදා නිබ්බාණයට යන්න පුළුවන් කියලා එනවා ප්‍රත්‍යඥය නිවන් දැකලා තියෙන්නේ. ඒ නිසා මම ආයසුදුසුට තේරෙන්න උපමාවක් කියන්නේ. කියලා තමයි රත විනිත උපමාව දෙන්නේ. එක රතයකින් අනිත් එකට ගිහිලා ඒකෙදි කියනවා පළවෙනි රතෙන් දෙවෙනි රතෙන් නගිනකොට පළවෙනි රතේ අමතක කරන්න ඕන. අපි යම් වෙලාවක සීල විසුද්ධිය සම්පූර්ණ වෙලා චිත්ත විසුද්ධියට යනකොට සීල පිළිබඳ තියෙන බර අමතක කරන්න ඕන. චිත්ත විසුද්ධියට ගියාට පස්සේ අපි ditthi විසුද්ධියට වැඩ කරනකොට චිත්ත විසුද්ධිය අමතක කරන්න ඕන. ditthi විසුද්ධිය වැඩ කරනකොට ඉස්සරහට තියෙන කාංකාවිතන විසුද්ධියට වැඩ කරන්න යනවා මිසක ditthi විසුද්ධිය අමතක කරන්න ඕනේ. ආන්නේ විදිහට එකින් එකට එකින් එකට තුඩු දෙන ගතියක් එන්නේ ඒක දේශනාවකින් කියලා දෙන්න බෑ. ප්‍රශ්න විචාරාත්මක සාකච්ඡාවකින් නිදර්ශන කරුණු සහිතව තමයි දේශනා කළ දෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වෙච්චාම හිතන්න එපා අපිට ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඉස්සර ওই මාතර පැත්තේ දැන්ටත් ඒ ඉස්සර ගොඩක් තිබුණේ ශාසනයේ අනුරාධපුර මාතර පැත්තේ තමයි එහෙ තියෙනවලු පාත්‍ර ශාලාව කියලා එකක් ආසන ශාලාව කියලා එක හැම ගමෙක්ම ගමේ ගම්මුම අම්බලමක් වගේ එකක් හදලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ඒකට තමයි යන්නේ උදේ පාන්දර කියලා කැඳ ටිකක් වළඳලා පින්ඩපාතේ කරගෙන ඒකේ ඉන්නවලු දවල් දාන වෙනකම් ඉඳලා දවල් දානෙත් කරගෙන පාත්‍රේ හොදාගෙන තමයි දානේ වළඳලා පාත්‍රේ හොදාගෙන තමයි අපව කුටියට සේනාසනෙට සේනාසනෙට මොනම දෙයක්වත් ගෙනියන්නේ නැහැ නිසා මැස්සෝ කූඹියෝ මොකෙක්වත් නැහැ සේනාසනේ. මොකද ආහාර ගේන්නේ නැහැ. ඒක තමයි කරන්නේ. නමුත් ගමික ස්වාමීන් වහන්සේ නමක් ආවොත් ගමනක් යන කෙනෙක් ගන්දෙටුව ගිහිල්ලා කතා කරලා කියනවලු ඒ පාත්‍ර ශාලාවේ වැඩ ඉන්නේ කියලා. පාත්‍ර ශාලාවේ ඒ ස්වාමීන් වහන්සේ ආපු ගමන් ඒ කිල්ල ගිලම්පත හරි ගසලා දීලා මේ වගේ වෙනකන් ඊචන්ද විවේක දෙනවා. ඒක ගම්මු සේරම ඇවිල්ලා හාමුදුරන් කියනවා හාමුදුර බණ ටිකක් කියන්න ඕනේ කියලා. කියපු ගමන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. දිග්ගට හරහට අහනවලු ඒ ගමේ ඉන්න දක්ෂ මිනිසයා දැන් ඔබ වහන්සේ ඔය කියන විදිහට සමතේ විතරක් කරලා ඇද්ද? නැත්නම් විපස්සනා විතරක් කරලා ඇද්ද? කොතනදීද සමතේ විපස්සනාට යන්න ඕනේ? අර හාමුදුරන්ට මොනම තාලකින්වත් බේරෙන්න දෙන්නේ නැහැ. අහලා අහලා අහලා අහලා උත්තර දුන්නොත් හරියට උත්තර දුන්නොත් ඒ ශාන්ති ඉන්න පන්සලටත් ගිහිල්ලා උදව් කරනවා. නැත්තම් කියනවා ස්වාමීන් වහන්සේ භික්ෂුවක් වෙච්චාම ඔහොම කරන්න එපා. හොඳට මේක දැනුම තියෙන්න ඕනේ කියලා ගිහියෝ කියලා දෙනවා. ඒක නිසා හැමදාම වැඩ කරන යුද්ධයට ගන්න කඩුවක මුවාත වගේ. හැම වෙලාවෙම කැපි කැපි ඉන්න ඕනේ. එහෙම නැතුව මේක මේ මේ ඔය විපස්සනා භාවනා කියන එක එහෙම පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය හරියට ගොනුව, හරියට යොමුව තේරුම් ගන්නවයි කියන එක පීයක දැල්ලවා. ඒක හොඳට උපමට්ටම් වෙලා තියෙනවා. කවදාකවත් හිතන්න එපා පීය ගාවට පස්සේ පැත්තක තියන්න. පැත්තක තිබ්බ ගමන් මලකට ගන්න. නිතරම ගගා තියෙනවා. නිතරම ගගා තියෙන නිසා ගියොත් එක්ක ඇසුරු කරනකොට, පැවිද්දොත් එක්ක ඇසුරු කරනකොට, සිව්පසයත් එක්ක ඇසුරු කරනකොට හැම වෙලාවෙම එළඹ සිටි සීය. හැම වෙලාවෙම අප්‍රමාද භාවය කියලා කියන්නේ තමන් වුණත් තමන්ට නිකන් ඉන්න දෙන්නේ ධර්මානුකූලව එක්කෝ සජ්ජායනාවක එහෙම නැත්නම් ඒ කරුණු ගලපා බලමින් එහෙම නැත්නම් භාවනා යොදලා පරීක්ෂා කරමින් තමයි ගත කරන්නේ. දා විවේක වීමක් කියන එකක් මේකේ නෑ. කියන්නේ මම කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා කියන්නේ පැත්තකටලා කාලා බුදිය ගන්න කතාවක් නෙවෙයි. දැන් වෛද්‍යවරුන්ගේ නම දාලා තියෙන කලානිදි කියලා. කාලානිදි කියන එක තමයි තියෙන්නේ. දවල්ට කාලා බුදිනවා කියන එක. සරුවත්යන් වහන්සේගේ සේවකයෝ ඔක්කොටම බැලලා තිනවා මෙයා මේ කවුද මේ මහාවීර මහා ශ්‍රමණයා සහිත සියලු දෙනාම දවල්ට කාලා බුදිනවා කියලා. මුදුවට ඇති වෙන්න වළඳලා පුදිනවා ඉතින්. ඒ බෑ අපිට එහෙම ඉන්න වෙලාවක් නැහැ. අපිට හැම වෙලාවෙම සිද්ධ වෙනවා මේ ධර්මය සම්මස්ත්‍රණය කර කර සම්මස්ත්‍රණය කර කර ඉන්න. ඒකට බණ අහන්න ඕනේ. ඒ සඳහා සිල්වන්ත වෙන්න ඕනේ නිතරම ඇතුලේ මේ ඒක සම්මස්න කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ සම්මස්න ඥානය කියලා කියනකින් අදහස් කරන්නේ කාංකා විතරන විසුද්ධිය හැම වෙලාවෙම ප්‍රශ්න කර කර ඉන්නවා නම් මට එකක් සහතික වෙන්න පුළුවන් එක එකක්වත් නාකි වෙන එකක් නැහැ කියලා. ධර්මයේ හොඳට මෙනෙහි කර කර ඉන්න මනස නාකි වෙන්නේ. එහෙම නැහනේ කායයට යට වෙනවා. ඉතින් ආතරයිටිස් කියයි, heart attack කියයි, බඩේ ගැක්කුම් කියයි, දීවැඩියාව කියයි. ඒ මොකක්වත් නිසා නෙවෙයි මලකට කාල. යන්ත්‍රේ මලකට කාල. ඒ නිසා නිතර වැඩ කරන්න නම් අපිත් ඉන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක නිතරම අපි ධර්ම කාරණාවක් අරගෙන සාකච්ඡා කරනවා. මම අද පැවිද්ද ගත කරන්නේ 150කට වැඩිව ධර්ම සාකච්ඡා නිසාමයි. කවදාකවත් මට ධර්ම දැනුමක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ විද්‍යා අධ්‍යාපනයේ මම කිසිම බුද්ධ ධර්මයක් දන්නේ නැහැ. නමුත් සාකච්ඡා කරලා කරලා හැම ප්‍රශ්නයක්ම ඇහිලා හැම ප්‍රශ්නයකට උත්තර දීපු නිසා මම හරිය ආසයි මම අහපු නැති ප්‍රශ්නයක් මට ඇහෙනවා දකින්න. මම හරිය ආසයි මට අහලා නැති උත්තරයක් දකින්න. මම කිසිම ආගම් සීමාවක් නැහැ. මම කතෝලික ආගමට ගියොත් ඒක අහගෙන ඉන්නවා. තම්බි පන්තර පල්ලියකට ගියොත් ඒක අහගෙන ඉන්නවා. මම දැන් කිසි තේන බුද්ධ කරන සීමා කරන ගතිය. ඒ නිසා හැම එකටම විරුද්ධව තියාගෙන ඉන්න භික්ෂුවක් කියලා කියන්නේ පුදුමාකාර ප්‍රභාවයක්. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා අතර සාධනීය නැත්නම් අපි කියන මේ ඉදිරියට ගමන් කරන දෙබස යන්න ඕනේ. නිතරම දෙබස යන්න ඕනේ. දෙබස කියේ නැත්නම් අපේ හිත එහෙම මෙට්ටයි වෙනවා. අපේ හිත එහෙම මලකඩ කරනවා. ඒකතකොට සමත ඉස්සරහට කතා කරන්න හදන සමතනුග්‍රහිතය සිදු වෙන. ඒ නිසා සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ නිතරම පිහියක් ගන්නවා වගේ මැදි මැදි මැදි මැදි තියෙන එක තමයි. අද භාවනා කරුවයි කියලා හෙටට බෑ. හෙට දකින ආස්වාස ප්‍රසවාසයේ අලුත් එකක්. මේ බල්ලා ඊගාට පේන ආස්වාද ප්‍රසවාසය අලුත් එකක්. ඒකෙන් තොරතුරු ගන්න ඕනේ. පියවර පියවර පාසම මතක තියාගන්න ඕනේ මේ පුරුදු සක්මනේ නෙවෙයි යන්නේ මේ අලුත් සක්මන. අලුත් පියවරක්. හැම එකම විදියට ඒ විදියට නැවුම්ව බලන්න නම් අර ප්‍රශ්න ਵਿਚਾਰාත්මක ගතියක් සාකච්ඡාවක් ඇති කරන්න ඕනේ. ඒක කියනවා පටිච්චසම්පදා මාර්ග පටිච්චසීවපිලිසිඹියාපත් වීම සඳහා අත්‍යවශ්‍යයි කියලා. සීවපිලිසිඹියාපත් කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා දැක්කු බැලව බැලමට ඒකේ අර්ථය තේරෙනවා. මත පිට අර්ථය තේරෙනවා. අත පිට අර්ථය කියන එකේ අදහස් කරන්නේ ආර්ථික විද්‍යාව. මේකේ ලාභ ගන්න කොහොමද කියන එක විතරයි. ආය වෙන මොකක්වත් නැහැ සාමාන්‍ය ලෝකේ. සාමාන්‍ය ලෝකයේ සම්මුති ලෝකයේ අපි යමක් ඇසුරු කරන්නේම තෑදරකම තමයි. ඒක තේරෙනවා මම මේ වැඩෙන් කොහොමද වැඩ ගන්න කියලා අර්ථය තේරෙනවා. නමුත් එතනින් අතර වෙන ධර්මයේ තේරෙනවා මේකට මේ කෑදරකම මගේ දක්ෂකම නෙවෙයි සංසාරේ හැටි. නමුත් මේ කෑදරකම නිසා මම සංසාරයට අහු වෙන නිසා මම කොහොමද මේ වස්තුව දිහා බලලා ධර්මයේ මේ වස්තුවේ තියෙන ධර්මතාවයේ තේරුම් ගන්න. මේ වස්තුවේ තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය තේරුම් ගන්නවයි කියලා කියන අර සම්මුතිය විඳගෙන විනිවිදගෙන පරමාර්ථ ධර්ම වලට යන්නේ. භාවනා කරපු එක්කනට විපස්සනා කරපු එක්කනට අර්ථය වැටහෙනවා. ඒක විනිවිදලා ධර්මයේ නැත්තම් පරමාර්ථය වැටෙනවා. ඒ නිසා මේ මිනිස්සයා ඒ වස්තුව ගැන කතා කරන්නේ සම්මුති ලෝකේ කතා කරන භාෂාව නෙවෙයි සම්මුති ලෝකෙටත් ඉඳ තියලා ඒ හරහා પરමාත්‍යයට නැංවීම සඳහා ඒ ගන්න නිරුත්‍ය ඒ දේශනා විලාසය දෙකම දැකපු එක්කන අර මතු පිට විතරක් දැකපු එක්කනට ගොඩාක් වෙනස්. ඒක නිසා නිරුත්‍ය ප්‍රතිබහණය කියලා කියන්නේ තව කෙනෙකුට ඒ Taman දැකපු ඒ ගැඹුර වචනෙන් විස්තර කිරීමට දී මැති හැකියාව. ඒක නිසා ලෝක සාසනයේ සඳහා Taman දන්න දේ අනුන්ට කියලා දීම සඳහා නිරුත්ති ඊටාම වැදගත් වෙනවා. ඒ නිරුත්තිය කැපී පෙනෙන්නම දියුණු වෙන්නෙම සාකච්ඡාවෙන් තමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පටිසම්භිදාම પ્રાપ્ત වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පරිපුච්ඡාව තියෙන්න ඕනේ. කවදාකවත් දන්නවයි කියලා හිතන්න එපා. දන්න දේම නැවත කියලා කියන්න ඕන. ඔබ වහන්සේ දා කියපු එක මට වැටුනේ මෙහෙමයි. මම මේක අහලා බලන්න හරිද කියලා කියලා ආයෙ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරනකොට ඒකේ තියෙන ඉස්සර එක පස්සට ගැලපෙන්නේ නැත්නම් පස්සේ ඉස්සර ගැලපෙන්නේ නැත්නම් ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? මේ කියප එක දැන් ගැලපෙන්නේ නැහැ. ආයෙ ඒක අහන්න ඕන. ආනේදී නැත්නම් අපි අර ගුරු මුස්තියක් වශයෙන් සම්මුතිය පිළි අරගෙන ගියාට දිනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා පරිසම්පදා પ્રાપ્ત වීම සඳහා අත්‍යවශ්‍ය පරිපුච්ඡාව. ඊට පස්සේ පටිභාණය කියලා කියන්නේ එක්කෙනෙක් දකින්න අර්ථ නෙවෙයිට කීප පැත්තකින් අර්ථ දක්වන්න පුළුවන්. ඊට පස්සේ ඒක තුළ පරමාර්ථයට නැංවීම විවිධ ක්‍රමවලට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම උච්චාරණය කෙනෙකුට ඒක විස්තර කර දීම ඊ타ත්ම දක්ෂයි. අන්න ඒ ඥානය පිළිබඳව ඥානයේ තීව්‍රතාවයටම ප්‍රතිභානය කියලා කියනවා අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියන මේ හතරේ වැදගත් වෙන්නේ ඇත්තටම Tamange අවබෝධය සඳහා නෙවෙයි අවබෝධ කරපු දේ සියුම් දේ අනුන්ට කියලා දෙනවා. ඒක නිසා භික්ෂුවක් වෙච්චාම සාමාන්‍යයෙන් Tamange ශාසනය කරත් බලන්න ඕනේ. නමුත් ඒක ඉවර වෙච්ච ගමන් අපි අනුන්ට බණ කියන්න වෙන්නේ නිසා නිතරම අනුන් මේ බණහන කෙනාගේ මානසිකත්වයේ තුල ඉඳගෙන බණ කියන්නේ. මන්ට මේක මම මෙහෙම කිව්වොත් කොහොම තේරුම් ගන්නේ? ඒ වගේම එයාට ප්‍රශ්න ගන්න ඉඩ දෙන්න ඕනේ. ප්‍රශ්න ඇගුවට පස්සේ තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. මේ මනුස්සයා තේරුම් ගත්තද නැද්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්න අහනවායි කියලා කියන්නේ අභියෝගයක් කියලා හිතන්න එපා. කාම කෙනෙක් බිම දාන්න කරන දෙයක් කියලා හිතන්න නරකයි. ඒ ධර්ම ගෞරවයෙන් යුක්ත ඔය ප්‍රශ්න නගන්න දන්නවනම් අපි සාකෝපාසකතුමා වගේ ධම්මදින්නා වගේ හරියට උත්තර දෙන්න පුළුවන් නම් බුද්ධ දේශනාවක් වගේම වටන සූත්‍ර එළියට එනවා. ඉතින් ඒක නිසා බණ භාවනා කරන කෙනා කමඨහං සුද්ධ කිරීමේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. ධර්ම සාකච්ඡාවකදී භාවනාව ඉදිරියට තල් වෙන විදිහේ ප්‍රශ්න අහලා ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි දැනගන්න ඕනේ. ඒ වගේම තාම සද්ධාව ඇති වෙලා නැති කෙනාට සද්ධාව ඇති වෙන තාලේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දියුණු ඥාන පහළ වෙච්ච නැති කෙනා දියුණු වෙන තාලෙට යොමු වෙන හැටි දැනගන්න ඕනේ. වාහනේ නිසා චරවත්ඥාචේ පහදලියෝ මේ සූත්‍රය සඳහන් කරනවා තමන්ගේ තියෙන මේ සම්මාදිට්ඨිය දියුණු පවණු කරන්න නම් මේ සාකච්ඡා අනුග්‍රහිතේ පුංචි කළ සලකන්න එපා. කොවිතම්පත් කරන එකනා වැවෙන පැලේට මුල් ටික පස්බුරු කරලා දුන්නේ නැත්නම් ඒ පැලේ බාර වෙනවා. ඒ නිසා භාවනා කරන ගමන් ඒ ධර්ම සාකච්ඡා සහ කමඨාන් සුද්ධ කරන වෙලාවල් වල පුළුවන් තරම් කාරණාවට සම්බන්ධව කතා කරලා ගත හැකි උපරිම ප්‍රයෝජනීය ගන්න මම හිතනවා මේ ධර්ම දේශනාදී මම සඳහන් කරන කරුණු උදව් වෙන්න ඇති කියලා. එසේම ඒක උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්ව නම් නිින්ද යනවනේ බලන් ඉන්නකොට. උච්චරේක තේරෙන්නේ නැති හින්දා නිින්ද තමයි යන්නේ. කොහොම නමුත් සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් මම ඉල්ලා හිටිනවා මම ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කිව යුතු කල යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා නම් සාකච්ඡාක ස්වරූපයෙන් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා. දයේම ගන්න ප්‍රශ්නයක් නැත්නම් අපි දවසේ කටයුතු නිම කිරීම සඳහා පිම්පැමිණ වීමට නැත්නම් අනුමෝදනාව වශයෙන් එක්තාවතා ආදී ගාථා සජ්ජහාන කරලා දවසේ වැඩ කටයුතු නිම කරන්න කියලා මම යෝජනා කරනවා. එක්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදට්ඨා ච දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු අංපරං විදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ උදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ උදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ